ඉතින් මේ පිළිස වෙනුවෙන් මේ ධර්ම දේශනාවට මාතෘකාවක් මම කල්පනා කරා. අපි මේ කරගෙන යන භාවනාවටත් අදාළ වෙන විදිහට අපේ දැනට තියෙන ධර්ම ඥානයත් වැඩින විදිහට සූත්‍ර පිටකය අභිධර්ම පිටකය විනය පිටකය කියන මේ පිටකත්‍රයේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ මේ කියන කොටස ඒ සූත්‍ර පිටකයේ තියෙන සංයුක්ත නිකාය විශේෂයෙන්ම ඛණ්ඩ සංයුත්තේ සඳහන් වෙන සූත්‍රයක් ඒ ඛණ්ඩ සංයුත්තේ ඉස්ලාම වගේ සඳහන් වෙනවා මේක. මේ සූත්‍රයේට අපේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තියෙන්නේ නකුල පිටු සූත්‍රය කියලා. සරුවචනාංශ වැඩ ඉන කාලේ සරුවචන් වහන්සේට නිතර උපස්ථාන කරපු බොහෝම ගෞරවය කරපු ඒ වගේම තමන්ගේම දරුවෙක් වාගේ සලකපු වැඩිමහල් යුවලක් තමයි නකුල මාතා නකුල පිටයි කියලා කියන්නේ නකුල කියන දරුවගේ අම්මයි තාත්තයි. ඉතින් මේ කියන සූත්‍රයට පසුම සකස් වෙන්නේ මෙහෙමයි දවසක් ඒ නකුල පිටු කියන්නේ නකුලගේ තාත්තට කාලයකට බුදුහාමුදුරෝ එතනින් ගාමේ සංගපිරිස දැක ගන්න සිද්ධාස්ථානයක තියාගන්න බැරි වෙලා ලේටයි වයසයි ඒ නිසා කාලයකට පස්සේ ඒ සරුවචන් වහන්සේ ඒ බලාකට වැඩම කරපු වෙලාවේ එතකොට භක්ති ජනපදයේ සුංචිමාරහිර කියන පර්වතයේ ඒ කියන්නේ තාමත් නිගදායේ සර්වඥාසේ පළවෙනිම ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු ඉසිපතනේ තමයි මේ කටයුත්ත වෙලා තියෙන්නේ. ඉතින් සර්වඥාන්සේ ඒ භක්තියේ සුසුමාරගිර පර්වතයේ විකදාය වැඩ ඉනකොට මේ නකුල පිටු වයස් කුපාස්ක මහත්තයා ਸਰවඥාංශ බහැදා කළා ਸਰවඥාංශ සඳහන් කරනවා අහමස්මින් බන්තේ චින්නෝ බුද්ධෝ මහල්ලකෝ ස්වාමීන් වහන්සේ මම දැන් බොහොම ජරාජීර්ණයි වෘද්ධයි වයසෙන් හොඳට වැඩි මහල්ලකෝ අධධානගතෝ අනුපත්තු වයෝ අනුපත්තු මගේ ගිනාපු ආයුධයෙන් බොහෝ කාලයක් දැන් මගේ ගෙවිලා තියෙන්නේ ආතුර කායෝ මගේ කය නිතරම ලෙඩ රෝග වලින් ආතුර වෙනවා අභින්න තංකෝ ලෙඩ රෝග වලින් නිතර පෙළෙනවා ඉතින් මට මේ නිසා නිතර අර ඉස්සර වාගේ සර්වචනාංශයේ දකින්න ඉන්දියන්ට තමයි මම බොහෝම දකින්න ප්‍රියමනාව සංග පිළිස දකින්නින්නත් මට නෑ මේ හේතුව මොකද මගේ ඇඟ මට මේ දිට රෝග දෙන නිසා කරදර කරන නිසා කියලා සරුවචනාංශයට මතක් කරනවා Tamange තියෙන தත්ත්වය. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී සරුවචනාංශ බොහොම වටිනා ප්‍රකාශයක් කතා කරලා කියනවා දැන් මේ වයසට ගියත් නකුලතු තුමා ඒ Tamange මේ කය මොනතරම් මේ හතර ඉරියව්වේම කරදර කරනවද මොනතරම් නාවල කවල කොල්ල සප සම්පත් දුන්නත් නිතරම කරදර කරනවාද කියන එක ඉතාමත්ම කාටත් පේන විදිහට වයසට ගිය උපාසක මාත්‍යෙක් විදිහට ආවර්තනාගල ප්‍රකාශ කරනවා. ඉතින් ඡාය උපාසක මහත්තයා කායිකෝද වයසට ගිය කෙනෙක් නිසා වයෝ වෘත කායක් ඇති කෙනෙක් නිසා ඔක්කොම කිම ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. සර්වඥාහන්සේ වගේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ උත්තරේ වාසයට අනති කිහිලක් මෙතුමට මේක කියන්න සුදුසුකම් තියෙනවා. මොකද කය ඇත්තටම දුරයි, වයසයි. ඒකට පුදුම ශ්‍රද්ධාවක්. ඒ වගේම ਸਰවචනාසිකේ බුදුම භක්තියක් ඇති කෙනෙක්. ඒ නම ਸਰවචන් වහන්සේ ඒක දකින්නේ ටිකක් වෙනස් තාලයකට. උන්වහන්සේ දකින්නේ සර්වඥතා ඥානය කියන එහෙන් උන්වහන්සේගෙන් සමතක් කරනවා උපාසකය මේ කය දරණ කෙනෙක් මොනම ගහ ගෘහපතියෙක් හෝ වේවා දැන් මේ කියන වයසට ගිය අත්තමුත්ත වෙච්ච කෙනෙක් නෙවෙයි ලෝකෝ ගහපති ඉමස්මින් කායම් පරියරන්තෝ මුත්තම්පි ආරෝග්‍යං පටිඝානේය කිමඤ්ඤත්‍ර බාල්‍යං ගෘහපතිය ඔබට විතරක් මේ කාට වුණත් මේ ලෝකේ කයක් පරිහරණය කරන කෙනෙක් තරුණ කයක් ලාබාල කයක් වයසක කයක් ස්ත්‍රී කයක් පුරුෂ කයක් පැවිදි කයක්, උපවිදි කයක් මොකක් හරි ගන්න. පාවිච්චි කෙනෙක් එක චිත්තක්ෂණයකට හිතනවා නම් මම ආතුර මේ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් කියලා. එක චිත්තක්ෂණයකට හිතනවා නම් මම ආතුරෝලින් වෙච්ච අනාතුර කෙනෙක් කියලා ඒ ඇත්තගේ මොඩකම වෙන මොකක්ද කියලා. මේ මුළු ජීවිතේ එකම චිත්තක්ෂණයක්වත් නෑ අපට ආතුර භවෙන් තොර වෙච්ච. නිසා යමෙක් කිය කියනවා නම් ඒ අය ලැබුණ ඒ අය මේ නරක ආහාර ගත්ත නිසා නරක විදිහට ජීවන රටාව පවත්වපු නිසා මම නන්නේ මම නිරෝගී කියලා ඒකකින් උන්දගේ මෝඩකම ඇර කකතිරුකම ඇර වෙනත් මොකක්ද කියලා හදවතන්ස ප්‍රකාශ කරනවා. ඉතින් මේක ලෝකෙ හෙල්ලුම් කරන වචනයක්. ඒ මොකද එදා ඉඳලා අද දක්වාම වෙනම වෛද්‍ය ශාස්ත්‍රයක් ලෝකෙ තිබ්බා හෙට රෝග නැති කොට දෙන්නා කියලා. ඒකෙන් වෙන වෙන ආයතන රාශියක් ලෝකේ තියෙනවා අපිට තියෙන මේ ඔක්කොම කරදර අයින් කර දෙන්නා කියලා ඉවවා ලෝක ප්‍රසිද්ධ විශාල ආයතන. උසාවියතනanse දන්නවා මේ මුළු ලෝකෙම පිළිලා තියෙන දුකට කියලා. දුක්ඛේ ලෝකම්පති ලෝකෝපතිච්චිතෝ කියලා බුදුහාස දේශනා කරනමුත් අපි ඉගෙන ගන්න හැම ශාස්ත්‍රයකම තියෙන අපිට දුක නැති කරලා දෙන්නා ලෙඩ නැති කරලා දෙන්න, පොළොව සමතලා කරලා දෙන්න. ඉතින් ටිකට මේක ගියාට සරුවචන් වහන්සේ මේ වාගේ බයිසකත් කම්බෙච්චාම ඉතින් පිටිගන්න නිසා දෝ මතක් කරනවා. එක චිත්තක්ෂණයකටවත් ගෘහපතිය කවුරුහරි කියනවා නම් මම ලෙඩක් නැහැ කියලා. හොඳට පිස්සු. හොඳට තියෙන්නේ තකදීරුකම. එයාගේ තියෙන මෝඩකමයි ඉතින් පේන්නේ කියලා. ඉතින් මේකේ මේ ඇත්තට මේක විදියට බලනකොට නකුල පිටු මේ වයසක උපාසක මහත්තයා ලොකු සැනසෙල්ලක් මේ වයසට ගියා විතරක් නෙවෙයි තරුණ කාර්යවල හිතනවා නම් ඉරක් නැහැ කියලා අතින් මොලේ තමයි පරීක්ෂා කරන්නේ. මට මේක සිද්ධ වුණේ මෙහෙමයි. මම පැවිදිුනේ අවුරුදු 36 දී විතර. ඉන් පැවිදිලා ගියාට පස්සේ ඉතින් අපේ ආරණ්‍යයටත් එනවා බොහොම ශ්‍රද්ධාවන්ත දොස්තර මහත්තයෙක් මහාදේවරයා දැක්කම ඔක්කොම සංඝයා පරීක්ෂා කරලා උපකරණත් අරගෙන ඉනවා අවිල්ලලා බෙහෙතු තුන්දු ගෑනුන තුන්දු කියලා ගන්න නැත්නම් බෙහෙතු කියලා දෙනවා. ඉතින් මං ගියේ ගමන්ම ඒක පරිවිලා මාසයකට විතර පස්සේ වගේ නියොත් මාත් එනවායි කියලා දැනුම් ජීවත් දාලා දෙන දාන කාලා. ඉතින් මං ගියේ නෑ මං හිතුවා මට ලෙඩක් නෑ කියලා. ඉතින් එදා මම දොස්තර මාත්‍යට චුන්දුටියලා වෙලාවක් අරගෙන සංඝයා වහන්සේලා යන වෙලාවේදී මම ගියා පුස්තකාලේ. පුස්තකාලයට යන්න ඕනේ අපි අපවත් වෙච්ච නායකහඳුර හිටපු සක්මන හරහා. ඇතුලේ රක්මනේ උන්වහන්සේ සක්මන් කරනවා. ඉතින් මම ස්වාමීන් වහන්සේට බාධා වෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේ යහපතට සක්මන් කරගෙන යනවත් එක්කම වගේ මම පුස්තකාලය ඇතුලේ ගිහලා මට අවශ්‍ය කරන පොතක් අරගෙන එනකොට කොහොම හරි ලොකු සාංශිකේ හැගුණා. ඒකට ලොකු සාංශික වයස අවුරුදු 88ක් විතර වෙනවා. මාව දැකලා ඇහුවා මේ නම කී නැද්ද මේ දොස්තර මහත්තයා ආවිල්ලා ඉන්නවා බලන්න කියලා. මම කිලිම ලොකු සංකල්ප මට ලෙඩක් නෑ ස්වාමීන් වහන්සේ. මයිදියා බල්ලම අමෝතු විදියට හිනාවක් කියලා වුණා. කොහොමත්ම උපාසාත්මක හිනා වුණා මොනවාක්වත් කිව්වේ. මට හිතුණා මේකේ මොකක් හරි පණවිඩයක් තියෙනවා කියලා ලොකු සංකල්පචරම කතා කරන්නේ. නිකම් හිනා වෙලා නිකන් ඉවස්සේ ලොකු සංකල්පතර උපස්ථාන කරන වයසක සාහසය හම්බෙලා වැඩිමාන ස්වාමීන් වහන්සේම හම්බෙලා කිව්වා දොස්තර මහත්තයා බැලුවා නේද කියලා. අහුවා මම ඊට පස්සේ මට ලෙඩක් නැහැ. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ නම් කොච්චම දොලේ hina වුණා කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුවෝ කියලා කියන ආයස්මතුන් එක මොහොතකටවත් ලෙඩක් නැහැ කියනවා නම් ඒක එයාගේ පිස්සුවක් කියලා. එයාට තියෙන මෝඩකමයි ඒ පේන්නේ කියලා ඒක අපි ආයස්මතුන්ගේ මෝඩකම මූණට නොකියවේ hina වෙලා තියෙන කියලා මට කිව්වා. ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ වයසට ගියත් එක්ක අපි ළඟට ඇවිල්ලා ඒ වගේ සංකේතික ගන්නකොට අදාපාලි කියනකොට අපි හිතන්නේ ඒක උන්දගේ වයසේ ප්‍රශ්නේ. එනකන් මේ මොකක් හරි වැරද්දක් කරනවා අපිට නම් මේක නෑ කියලා. කවදා හරි අපිට ඒක එන දවසක තමයි අපට තේරෙන්නේ මේ ලෝකෙ කිසිම ස්වස්ථතෙක් නෑ. මුළු ලෝකෙම පිළිලා තියෙන ලෙඩින්ගේ. ඒ නිසා ආයුර්වේද ශාස්ත්‍රයේ ත්‍රිමූර්තියක් හිටියා ඒ වාග්බට ධන්වන්දරි ආදි වශයෙන් ඒ වාග්බට මණිතුමා බෞද්ධයේ අනිකත්තු Hindu. ඉතින් ඒ අත්මා ඒ යාගේ වෛද්‍ය රාජ්‍ය පිළිබඳ පොත ලියන්නේ ඉස්සරලා ගරුවචනාචර වන්දනා කරන සලෝක ලියලා තමයි <coughs> වේද පොත පටන් අරන් තියෙන්නේ. මම කියවලා නැහැ මම අහලා තියෙනවා. ඒ එතුමා වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව ලොකු මේ විසරද දැනුමක් තිබිච්ච කෙනෙක්. يعني ආයුර්වේද ශාස්ත්‍රයේ මුල් මුල්ම මේ මූලාරම්භකේ එච්මස ලෝකෙක කියලා තියෙනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිත జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්ධති කියලා. එච්මල කියන අනේ මුන්දගේ නිර්මාණ කෞශල්‍ය යමෙක් මේ විශාල විපුල වූ ලෝකේ නැවුවනම් අනේ උන්දගේ නිර්මාණ කෞශල්‍යය. මෙච්චර ලෝකේ සත්තු මිනිස්සුනව මුන්දට එච්චෙක් මවන්න බැරි වුණානේ සෞඛ්‍ය සම්පන්න කෙනෙක්. කියලා ශ්ලෝකයක් තියෙනවා. ලෝකේ ඉන්නා තරම් జగත්‍යස්මින් සුවිපුලේ මේ විපුල වූ జగත්තලේ ස්වස්තතෝ ස්වස්තතේ කියන්නේ සෞඛ්‍ය සම්පන්න නයිකෝපි ලබ්ධිත එක්කක් ලැබෙනවා. ඒ නිසා යමෙක් කියනවා නම් මේ මැවීම මිනිස්යා මැවීම කරන ලද්දේ සර්බලධාරි දෙවියන් වහන්සේනමක් කියන. ඒ වගේ මේ පොත්වල මුගක් වෙලාට කියලා තන දෙවියන් වහන්සේ තමන්ගේම ස්වරූපයෙන් නැවුවයි කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම සාක්ෂියක් තියෙන දෙවියන් වහන්සේ ලෙඩෙක් කියනකොට. ඒ ඔක්කොම වල තියෙන ලෙඩු. එක්කෙනෙක්වත් නැහැ වස්තුත. ඉතින් ඒ නිසා මේ මේ කතාව වයසට ගිය වයසකට ගිය නකුල පිටුමාගෙන් පටන් අරගත්තට බුදුරජාණන් වහන්සේ මුළු මානවයටම තරුණ මහල මධ්‍යස්ත ස්ත්‍රී පුරුෂ සෑම කෙනෙකුටම පොදු භාෂාවක් වඩපත් කරනවා මේ වාක්‍යය. යේහිකෝ ගහපති ඉමස්මින් කායම් පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යම් පරිදානීයති මඤ්ඤත්‍ර බාල්‍ය. ගහපති කවුරු හරි මේ ලෝකේ කියනවනම් මේ කය පරිහරණය කරන කෙනෙක් මට ආතුර නැහැ කියලා මම අනාතුරයි කියලා ඒක යාගේ මෝඩකම තමයි කියන්නේ. ඒක ලියවලා කරුවචනාංශේ සාකච්ඡාව නැත්නම් මේ දෙබසෙතරින් නතර කරන්නේ තස්මාතියක ඝාපතියවන් හික්කිතබ්බන්. ඒ නිසා ග්‍රහපතිය ඔබ මේ විදියට හික්මෙන්ට ඕන. මේ විදියට සකස් කරගන්න ඕන. මේ විදියට තම තමන් හික්මවා ගන්න ඕන. කොහොමද ආතුර කායස්සමේ සතෝ චිත්තං අනාතුරං භවිෂති. මගේ කය ආතුරයි, එහෙත් එහෙම වෙච්චාරයි. නමුත් මගේ හිතම පිරිසුදු කර ගන්න ඕනේ. හිතේ ලෙඩ ටික නැති කර ගන්න ඕනේ කියලා ඔබ ඉක්මනා කියලා අර නකුල පිටුමාට ਸਰවතනාංශේ උපදේශයක් දෙනවා. කයේ නිස්මාන කයේ ආරෝග්‍යකම කලවරණ කරන්න හදනවනම් ඒක මේ සංසාරේ ඉන්නකම් මේ ලෝකේ ඉන්නකම් චිත්තක්ෂණයකටවත් ලැබෙන්නේ නැහැ. ඒක ඉතින් ඒක මූලික පිළිගත්තට පස්සේ අපිට එකයි කරන්න වෙන්නේ එහෙව් මේ සංසාරේ චිත්තක්ෂණයට හරි හිත පිහිටු කරගන්න නැත්තම් හිතලෙට නැති කරගන්න නැත්තම් නැත්තම් මානසිකව සෞඛ්‍ය සම්පන්න වෙන්න නැත්තම් ඉච්ඡර තමයි අපිට කරන්න පුළුවන් නිසා ඒකට මහන්සි වෙන්නේ කියලා ඒක තමයි බුදුහාමුදුරන්ගේ මේ සූත්‍රයේ නකුල පිටු සූත්‍රයේ සාරය. නමුත් මේක මේ පිටුසුත වේවා නැත්නම් මේ බණ කියන මට වේවා කාට කිව්වත් ගෘහපති එනම් මෙහෙම හික්මෙන්ද කොහොමද මගේ කය ඔන්නේ ලෙඩ වෙච්චාවයි ආතෝ කායෝ මේ සතු කය දෙද උනන් අනතුරාමි චිත්තම් භවිෂති මගේ හිත අනතුරු වලින් ආතුර වලින් වෙන් වේවා කියලා හික්මෙන්දී මේ බාරි අ르ගු මේ නකුල පිටුතුමා සර්වතනගේ කාලයකට පස්සේ දැක්කා උන්වහන්සේ කෙලින්ම මේ දීපු අල්ලාහ් කල්ලාපේ දීපු ප්‍රශ්නට කෙලින්ම උත්තරයක් දුන්නා මුළු මානවයටම හුදු පුරුදු වෙන ඉතින් ඒක අරගෙන බොහොම සතුටින් බුදුහාමුදුරුවෝ දැක්කා සතුටු වුණා වැඳලා පස්සේ පස්සට ගිහිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ කියලා ගෞරවයෙන් යුක්තව පිටත් වෙනවා. පිටත් වෙලා ගිහිල්ලා එතනම ළඟ ඒ සිද්ධ ස්ථානෙම සද්දයි මිගදායිම සාරිපුත්තු සාංශේ වැඩ ඉන්නවා කුණවහත ළඟට යනවා. මේකෙත් එක චාරිත්‍රයක් තියෙනවා. ඒ සරුවචන් වහන්සේ ළඟ වැඩි වේලාවක් කෙනෙක් ගත කරන්නේ අත්‍යවශ්‍ය දැවෙන ප්‍රශ්නයක් නැත්තම් ඒ වචනයක් කිව්වා අදහසක් දුන්නා හික්මෙන්ට දෙයක් කිව්වා ඒ බාරගත ගියා ඒක එක පැත්තක ගෞරවයක් ඒ නිසා මේ පාසක මහත්තයා ගිහිලා සාරිපුත්‍ර සාන්තරත් වන්දනා කරනවා කියලා කියනවා ඒක සාරිපුත්‍ර සාන්තර බලක් කියනවා මේ බස්මහත්තයා බොහොම සතුටින් ජයට ඉන්නවා වගේ මොකද බුදුහාමුදුරුවක් වන්දනා කරන්න ගියාද කියලා අර අල්ලාහ බල්ලාහ එතනින් පටන් ගන්නවා සාරිපුත්‍ර සාන්තර ඒ කියනවා වෙන මොකද්ද ස්වාමීන් වහන්සේ මෙතෙන් ආවට පස්සේ මම සරුවචනාංශේ වන්දනා කරන්න ගියා. ඉතින් උඹට සරුවචනාංශේ මොකද කිව්වේ? මම ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම මතක් කරා. මම ඉතින් බොහොම වයසයි. මේ ඡාදිරාට පත්‍රා මහලුයි. ඒ නිසා නිතරම මට ලෙඩ ඇඟ කිසිම දෙයකට ස්පාසුවක් දෙන්නේ නැහැ. ඒ නිසා මට ඔබ වහන්සේ දකින්නවත් ප්‍රියමනාප විචු සංඛ්‍යා දකින්නවත් බෑ කියලා කිව්වට පස්සේ සරුවත් මහන්සේ මට මෙහෙම කිව්වා. මේ ලෝකේ කවුරු හරි කියනවා නම් වයසට ගිහිලා නෙවෙයි කොයි වයසකද යාරි. නිරෝගී කියලා ඒක ඉතින් ඒ කියන කෙනාගේ මෝඩකම. ඒක නිසා මේ වාගේ කියලා යමක් සිහිය දරා ගන්න සර්වඥාධිකේ ශ්‍රද්ධාව ඇති කෙනෙක් ඔබතුමා වගේ කෙනෙකුට මට කියන්න තියෙන්නේ ඔන්න ඔය කයේ ලෙඩ රෝග දිවිච්චාවයි හිතේ ලෙඩ රෝග නැති කරගන්න කටයුතු කරන්න ඕනේ ඒකයි අපේ හික්මීම ඒකයි අපේ මේ ශික්ෂාව විය යුත්තේ කියන කිව්වයි ඉතින් ඒකවල සාරිපුත්තු සාචාර්ය මොකද්ද මේකේ අර්ථය කියලා උඹට හිතුනේ නැද්ද බුදුහාමුදුරෙන් අහගන්න කියලා. මොකද්ද කොහොමද මේ කය නිරෝගීව කය රෝගී වෙච්ච ආවයි ඒක ප්‍රශ්නයක් නෑ. කොහොමද හිත නිරෝගීව තියාගන්නේ කියන එක අහන්න හිත දුන්නේ නැද්ද කියලා. ඒකට බාසක මහත්තයා කියනවා කවුද මේ? අකුල විතු අනේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න මට එච්චරම නම් මේ දිගට එළවෙලව ප්‍රශ්න අහන්න මතක්ුනේ නෑ. අනේ මට අනුකම්පා කරන්න ස්වාමීන් වහන්සේ ඒක බුදුහාමුදුරන්ගෙන් ගිලිහිච්චාවයි ඔබ වහන්සේ මට අනුකම්පා කරලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කරලා මේ කයේ ලෙඩ රෝග තියෙන්නේ තිබිච්චාවයි හිත අනාථව කරගන්න කොහොමද කියලා මට අවසර ලැබෙන්න ඕනයි කියලා <clears throat> ඒ උපාසක මහත්තයා බුදුචාන් වහන්සේගෙන් ගිලිහිච්ච ඒ අවස්ථාව සාරිපුත්තු සාංශිකේ මතක් කරන ඇත්තට මේක සාරිපුත්තු සාංශික උපාය ඥානෙ නිසා වෙච්ච වැඩක්. එතකොට මේ සාරිපුත්‍ර සාංශ මතක් කරනවා හොඳයි එහෙනම් ගෘහපතිය මං කියන දේ හොඳට අහගන්න. හොඳට හිතේ දරා ගන්න. මම මේ ගැඹුරක් කියලා දෙන්න හදන්නේ කියලා. සාදු කංසුනාත මනසිකරෝත. ඒක තමයි මේ ශාසනය පැවතිච්ච ක්‍රමය. ඔබට තේරෙනවා නම් මේ අත්‍යවශ්‍ය දෙයක් කියන්න හදලා සාදුකම් සුණාත. මේක හොඳට මනාවට අහන්න. අන්නේ විහිිත වෙන්න එපා. වෙන තැන් වල හිත යොදවන්න එපා. මේ කියන දේ ව්‍යාකරණ රහිතව අකුරු සහිතව ඔක්කොම ඇලපිලි <clears throat> පාපිලි සහිතව අහගන්න. සුණාත ධාරේක මේක තාමත්ම දෙයක් විදිහට ගලේ කෙටුවා වගේ හිතේ තියාගන්න ඕන මම කියන්න හදන්නේ කිය අපි ওই සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කතාවට attention please කියලා කියන්නේ මේ මේට අවධානය යොමු කරන්න කියලා මේ තමයි මෙව ඔය සුද්ධ ඉගෙන ගත්තේ අපේ බුදුරාමතුරු තමයි ඔබ කියලා දුන්නේ ඉස්ලාම්බට ඕනේ නම් ඔන්න අහපන් මම දැන් කියන්න හදන්නේ කියලා සාදුකම් සුණාත මනස කරෝතේ මේක සාරිපුත්‍ර සාන්ති කියුවාට පස්සේ ඇත්තටම ඒ සූත්‍ර කියන කොටත් තේරෙනවා මේ වගේ පින් ඇති කෙනෙක්ගේ භාජනයකට තමයි සර්වචන්නාන්ති හරි සාරිපුත්‍ර සාන්ති හරි මේ ධර්ම ඕජාවක් කරන්නේ. මොකද දන්නවා මේක ගලේ පිටු වගේ මට මතක තියාගන්නවා කියලා. අන්නේ විදිහට මේ නගුල පිටුමාගේ හිත හදලා හිත ශක්තිමත් කරලා සාරිපුත්‍ර සාන්ති දැන් අපිට කියලා දෙනවා ඇත්තටම නකුල පුතුමා කිව්වට දැන් අපි මේ අහන්නේ ඊට අවුරුදු 2552යි තවත් අවුරුදු 20ක් විතර දැම්මට පස්සේ 70 ගානකට පස්සේ අද දක්වාම සම්පත්‍ති රෝල ලියලා ගල්වල දීවිලා පොළො තල් තල්පත් වල දීවිලා කොළවල දීවිලා අපි දක්වාම ඇවිල්ලා සර්වචන්හන්සේ නකුල පුතුමාට මතක් කරාට මේ ලෝකේ ඉන්නා තාක් ඔක්කොම ලෙඩුය සනීපුණයි කියලා කියනවා ඒක මොලේ අමාරුවක් කියලා ඒ නිසා අපි කරන්න තියෙන්නේ කය ලෙඩ වෙන එක ලෙඩ වෙච්චාවයි හිත හදන්න ඕනේ කියන එක උත්සාහය වුණාට ඒක අපිට තේරෙන්නේ නැති නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දෙපසින් අවස්ථාවක් අරගෙන උන්වහන්සේ අපට හරිත වැඩිය ඒක ටිකක් තියාරු කරලා අපිට තේරුම් ගන්න පුළුවන් තාලෙට ඉදිරිපත් කරනවා. ඒකයි මම කියන්නේ මේ සූත්‍රය අද සාකච්ඡා කරොත් හොඳයි කියලා සරුවත්න දේශිතයේ සරුවච්ච භාෂිතය ශ්‍රීමුක දේශනාව තාමත්ම ගැඹුරුයි බොහොම සාරාර්ථයක් පින්ඩාර්ථයක් තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපේ කෙරේ අනුකම්පාවෙන් ඒකට අටුවා කතාවක් අෂ්ට කතාවක් සකස් කරනවා කොහොමද උපාසකය යම් කිසි කෙනෙක් ඉන්නවා අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිතෝ අරිය ධම්මේ අවිනෝතෝ මේ මනුස්සයා ආර්යයන් වහන්සේ නමක් කවදාකවත් දැකලා නැහැ අරිය ධම්මේ අරියාණං අදස්සාවි හරිය ධම්මේ අවිනීතෝ. හරිය ධම්මේ අකෝවිදෝ. ඒ උන්වහන්සේලාගේ වැඩ කරන පිළිවෙලේ දක්ෂකමක් ඇතිලම නැති කරලම නැහැ. එහි හැසිරීමක් විනයක් දන්නේත් නැහැ. ඒක ධර්ම විනය පිළිබඳව සම්බන්ධයක් නැහැ. ආර්යයන් වහන්සේනමක් එක්ක ජීවිතේ හම්බ වෙන්න වෙලා නැත්තම් හම්බ වුණත් මේ ආර්යයන් වහන්සේ කියලා දන්නේ නැහැ. සත්පුරුෂාණං අදස්සාවේ සම්ප්‍රසම්මේ අකෝවිදෝ සත්පුරුෂම්මේ අවිනීතෝ. ඒ වගේම ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා කොයි කාගෙත් හිතසුව සාලසන තමන්ගේ අනුන්ගේ වර්තමාන අනාගතේ එහෙම සත්පුරුෂයෙක් හම්බෙලක් නැහැ. එහෙම සත්පුරුෂයෙකුගේ ධර්මයේ දක්ෂකමකුත් නැහැ. එහෙම සත්පුරුෂයන් විසින් කරන සදාචාරාත්මක හැසිරීම නැත්තම් සීලයක් හික්මීමක් බයලජ්ජාවක් ඇත්තෙත් නැහැ. අනේ එහෙම පුද්ගලයෙක් සත්පුරුෂයෙක් දකලත් නැහැ, කල්යමී ආර්යනාංශයෙන් දකලත් නැහැ, ආර්යනාංශලාගේ හෝ සත්පුරුෂයෙක්ගේ ධර්මයේ දක්ෂකම් පුරුදුකම් ඇති කරලත් නැහැ නැත්නම් එනුව කුසලතාවය පුරුදු කරලා නැහැ විනයගරුක වෙලත් නැහැ. එහෙව් කෙනෙක් මේ රූපයේ විස්තරව තමන්ගේ කය පිළිබඳව රූපං අත්තං වා සමනුපස්සති. ඒ කෙනෙක් හිතෙනවා යා හිතන්නේ මේ රූපය තමයි ආත්මය වශයෙන්. එහෙම නැත්නම් රූපස්මින් වා අත්තං මේ ආත්මය කියන සංකල්පය මේ සක්කාය දිට්ඨිය තියෙන රූපයෙහි නැත්නම් රූපය පදනම් කරගෙනයි කියන්නේ. එහෙම නැත්නම් රූපයයි ආත්මය කියන්නේ නැත්නම් රූපයේ ආත්මය පවතිනවා කියලා මේ අපේ කියන මේ පුද්ගලයෙක් ස්ත්‍රියාවක් පුරුෂයෙක් මම කියා ගන්න කෙනෙක් ගේ මේ භෞතික ශරීරය අරගෙන ඒකයි මම කියලා කියන්නේ. නැත්තම් එහි මම පිහිටලා තියෙන රූප මම මමය ආත්මය නියෝජනය කරන්නේ ඒක පිළිඹු කරන්නේ රූපයෙන් කියලා ගන්න නැත්තම් රූපයේ ආත්මය රූපේ පිළිඹු කරනවා රූපය ආත්මය පිළිඹු කරනවා එහෙම නැත්තම් රූපයෙහි ආත්මය තියෙනවා මේ ආකාරයට රූපය විශේෂයි යා පුදුමාකාර බැඳීමක් ඇති කරගන්නවා මේකයි මගේ ආත්මය මේ ආත්මීය නියෝජනය තමයි රූපය කියලා කියන්නේ. රූපය නෙවෙයි ආත්මීය නියෝජනය කරන්නේ. මගේ ආත්මය කියලා කියන රූපය කියලා. ඉතින් මේ විදිහට මේ වැරදි දර්ශනය ගත්ත ගමන් ඒ පුද්ගලයාට සිදුවෙන්නේ අර Taman ඒ ගත්ත Tamanගේ මේ දෙකක් කුණ කුණප කෙස් දුම් නියදත් වශයෙන් තියෙන මේ දෙතිස් කුණප එකතු කරලා ගත්ත මේ පින්ඩය මේ පිළිමිබුව මේ බිම්බය ප්‍රතිබිම්බයට බැඳීමක් ඇති වෙනවා. ඉතින් යම් ආකාරයකට මේ රූපය පරිණාමයට විපරිණාමයට රූපාන්තරණයකටපත් වෙනකොට ඒපත් වෙනපත් වෙන ආකාර අනුව මෙයාට එතකොට ලොකු චිත්ත පීඩා ලොකු බලාපොරොත්තු සුන්වීම ලොකු ઈચ્છා භංගත් ඇති වෙනවා මේක තමයි ඒ පුද්ගලයා කය ලෙඩ වෙනකොට හිත ලෙඩ කරගන්න හැටි කය ආත්මයක් කියලා හිතනවනම් නැත්තම් ආත්මීය නියෝජනය වෙන්නේ කයේ කියලා හිතනවනම් නැත්තම් කයේ නියෝජනය තමයි ආත්මය කියලා ගන්නවනම් කයෙහි ආත්මය කියලා ගන්නවනම් කියන හතර තමයි කෙනෙකුට මේ කය වරදවල තේරුම් ගන්න පුළුවන් ක්‍රම හතර. මේ හතරේ හිටපු ගමන්ම අනිවාර්යයෙන්ම හිතුවෙන දේ තමයි එසේ සම්බන්ධ කරගත්ත මේ කයත් එක්ක බැඳීමක් ඇති ලස්සන ඇත්තෝ ඒක ලෝභය අනුව ලෝභය අනුශේ කරගෙන වැඩිමක් ඇති කරගන්න. Taman කැතයි කියලා හිතන කෙනෙක් ඒකට අමනාපේ නිසා ද්වේෂ අනුශයෙන් බැඳීමක් ඇති කරගන්න. එහෙනම් මොහ අනුශය ඒවා පිළිබඳ නොදැනීම තුලිමුත් තිරසනුන් වගේ සත්තුන් කියන කල්පනා කිරීමක් මොකුත් නැහැ. නමුත් Tamanගේ කය තමයි ආත්මය වශයෙන් තීරුම් ගන්න තියෙන්නේ මොකකින් හරි අනුශේධ ධර්මයකින් රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තුනකින් මේ ජීවිතයට බැඳෙනවා ජීවිතය කියලා සම්බන්ධ කරගන්නේ මේ රූපය. අන්නේ විදිහට ගත්ත ගමන් මොකද වෙන්නේ? රූපයට යම් කිසි වෙනසක් ඇති වෙනකොට. ඉරක් වෙනකොට, වයසට යනකොට, දත් හැලෙනකොට, අස්මුපෙනී යනකොට සෑම දෙයකින්ම ඒකේ තියෙන සෑම දෙයකින්ම ඒ ගත්ත ආත්මය ඒ සක්කාය දිට්ඨිය සැලෙනවා. එතකොට ඒ කයේ සැලීම අනුව කයි ආතුර භාව අනුව හිත ආතුර වෙන්න හේතුව මේ කය ආත්මය වශයෙන් ගැනීම කයෙහි කය ආත්ම නියෝජනය කරනවා කියලා ගැනීම ආත්මය කය නියෝජනය කරලා ගැනීම නැත්නම් කයෙහි ආත්මය කියනවා කියලා. ඉතින් ඒක නිසා සත්පුරුෂය දැකලා නැත්නම් සත්පුරුෂ ධර්මයේ කුසලතා දිනු කර නැත්නම් කොවිද කියන වචන අපි පරිවර්තනය කරන්න බෝල්ට කුසලතා කියලා කුසලතා දිනු කර නැත්නම් හික්මීමක් දිනු කර නැත්නම් මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම මේ දැලේ දදෙනවා ආර්යයන් වහන්සේනම දැකලා නැත්නම් ආර්ය ධර්මයේ කුසලතා දිනු කර නැත්නම් ආර්ය ධර්මයේ විනයක් නැත්නම් හික්මීමක් නැත්නම් අනිවාර්යයෙන් මේ හතරේ බැඳෙනවා එතකොට හේතුඵල ධර්ම අනුව මේ බැඳීම අවිද්‍යාව නිසා මේ රූපය සංස්කරණය කරන්න පටන් ගන්නවා මේක ලස්සන කරන්න පටන් ගන්නවා හැමදාම තරුණ වෙන්න උත්සාහ කරනවා හැමදාම මේ ඥානෙ ඉල්ලනවා හැමදාම මේ අස්තිනීම ඉල්ලනවා හැමදාම මේ කන් ඇහිම ඉල්ලනවා නානා විදියට ඉල්ලනවා ඉතින් ඒකේ තියෙන හොඳ හෝ නරක හෝ වේවා ඒ අවුරුදු 20ක් 30ක් යනකම් මේක ඇත්තටම එහෙම බවක් පේන්නක් තියෙනවා Tamanට ඕන නම් රූපලාවන්‍ය වැඩි කරලා මේ ලස්සන වැඩි කරගන්න පුළුවන් උස වැඩි කරලා දෙන්න කොන්ත්‍රාත්කාරෝ ඕන තරම් ඉන්නවා දෙකෙට්ටු කරලා දෙන්න, උස් කරලා දෙන්න, මහත් කරලා දෙන්න, ශක්තිය වැඩි කරලා දෙන්න, নানা ප්‍රවිජේ කට්ටිය ඉන්නවා. ඇත්තටම මේගොල්ලෝ පෙන්නවා දවස් පහෙන් කරලා දෙනවා, සුමානෙන් කරලා දෙනවා, මාසෙන් කරලා දෙනවා. මෙන්න බලන්න කරපු කට්ටිය කියලා. මේ රටවල සීමා බණ කියන්නේ නැහැ නේ. කැලේ ඉඳලා ඉන්නේ කියලා මේ අතෝ දාන්නයි. ඉතින් එහෙම කෙරුවට පස්සේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බැලුවොත් එතන ලොකු මැජික් එකක් තියෙනවා. එතන ලොකු මේ ඍතුකාචාරයක් තියෙනවා. ඒත් ඍතුකාචාරය කරලා ඉවරලා ඊගාවට මොකද වෙන්නේ කියලා බැලුවොත් අර තිබුණු සත්‍යයත් ඇදී පල්ලා ගන්නට වෙනවා. ඉතින්සා ඔය පොත්පත් වල සෑම දෙයකම ඒ ඍතුකාචාරයේ ක්‍රියාත්මක දිලිෂණ පැත්ත විතරයි වෙන්නේ. දිලිෂණාට පස්සේ මොකද වෙන්නේ කියලා බැලුවොත් තිබුණට වැඩි සත්‍යකටපත් වෙනවා. දුර්ලභ තත්ත්වයකටපත් වෙනවා මොකද කවදාකවත් ඒ ඇත්තෝ ඊට පස්සේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන කිසි දෙයක හික්මීමක් නැහැ ඒකකින් කුලියට හරි ගල්ලියට හරි ඔපරේෂන් එකකින් හරි බේත් පෙට්ටියකින් හරි බලාපොරොත්තු කවදාකවත් තමයි ආහාර පද්ධතිය වෙනස් කරන්න කැමති නැහැ ඉතින් වැඩක් කිය කණ්ඩ නැත්නම් කණ්ඩනේ ඔක්කොම කරන්නේ මේ කන්න නැත්නම් වැඩක් නැහැ නේද උතර කන විහාරය කියලා කියන්නේ සුදුසු කෝකෝගේ ජීවිත ගත කරනවා ව්‍යායාම මොනවාක්වත් කරන්නේ නැහැ ශරීරයට පුළුවන් තරම් සතුට වෙනවා. මොකද ඒක තමයි ගන්නු දෙනු දෙකේම තියෙන්නේ. අවසානයේ මනෝව්‍යාපාර වශයෙන් කවදාකවත් මෛත්‍රිය, කවදාකවත් තමගේ සුභ සිද්ධිය, කවදාකවත් පරිසර දූෂණය ගැන, කවදාකවත් මේ පාරිභෝගිකත්වය ගැන හිතන්නේවත් නැහැ. නිසා ආහාර විහාර මනෝව්‍යාපාර එකම නිසා මේ ශරීරයේ අර විදියතාවකාලිකව ඔබ වට්ටක් කරලා ගත්තට, ආලවට්ටම් කරලා ගත්තට නැවතත් අර ගත්තටපත් වෙනවා. දුක්පත් වෙන්න වෙන්න වෙන්න සාමාන්‍ය කෙනෙකුටත් වඩා බොහොම දුක්ඛිත තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේ පැත්ත කතා කරනකොට පේන්නේ තියෙන්නේ නිකන් ලෝකයේ උසුළු උසුළුටපත් කිරීමක්, ඒ වගේම ඉතින් නාස්තිකත්වය ගැන කතා කිරීමක්, එහෙම නැත්නම් මේ సౌందර්යයේ අනිත් පැත්ත බලලක් වගේ ළමයි පේන්නේ නාස්තික පැත්තක් මේ ඒකට කියන නාස්තිකවාදී කියන. නමුත් සර්වඥාන්සේ හෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විදිහට පෙන්වන්නේ <clears throat> ඒ නැත්තාත් නතර කරන්නේ නෙවෙයි. උන්වහන්සේට පැහැදිලිව මේකට විකල්පයක් තියෙනවා ඒක අත්‍යවශ්‍යයක් තියෙනවා. හොඳ පැත්තක් තියෙනවා. මේක පෙන්වන්නේ මේ වැරදි පාරේ ගියොත් සිද්ධ වෙන ආදීනව. එහි නරක විපාක පෙන්ලා දෙනවා. ඊට පස්සේ හොඳ පාරක් සහ හොඳ පාරේ ගියාම ලැබෙන හොඳ විපාක පෙන්වීම සඳහා උන්වහන්සේ ඒ නකුල පිටුතුමාට ගහපතිතුමාට මතක් කරනවා රූපතිය අර වාගේ හරියාණං අදස්සාවි හරිය ධම්මියා කෝවිදෝ හරිය ධම්මියා අවිනීතෝ කියනවා වෙනුවට කෙනෙක් හරියාණං දස්සාවි හරිය ධම්මේ කෝවිදෝ හරිය ධම්මේ ශීනීතෝ ආර්යනාථ කෙනෙක් දකිනවා ඒ වගේම ආර්ය ධර්මයේ අහලා ඒකේ දක්කුසලතා දිනු කරනවා ඒ වගේම ආර්යනාථලා විසින් පෙන්ලා දෙන්න හික්මී සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් අපේ තියෙන ඒ හික්මීම වලට ලක් වෙනවා. ඒ වගේම සත්පුරුෂානන්දස්සාවේ සත්පුරුෂම්මේ කෝවිද සත්පුරුෂම්මේ සුවින්තු. ඒ වගේම ආතුදායටපත් නොවුනා වූ ඒවා මේ ධර්මතානුව හැසිරෙන සත්පුරුෂයෝ ඉන්නවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. අන්න උන්වහන්සේලා දකිනවා උන්වහන්සේලාගේ ධර්මතානුව උන්වහන්සේලාගේ ප්‍රතිපත්ති අනුව කුසලතාවය කරනවා. උන්වහන්සේලා අනුව හික්මීම ආහාර පිළිබඳ හික්මීම ඇති කරනවා විහාර ඉන්ද්‍රණීතුම් පිළිබඳව විහාර හික්මීම ඇති කර ගන්නවා ඒ වගේම මනෝ ව්‍යාපාර වශයෙන් নানা ආකාර කම කරනවා අන්න එහෙම කරනකොට ඒ ආර්යයන් වහන්සේලා හෝ සත්පුරුෂයෝ මේ භාවනා ක්‍රම මාර්ගයේ සක්මන් භාවනා පරියංක භාවනා එදිනදා ජීවිතයේ කටයුතු සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මේ සෑම දෙයකින්ම මේ කියන රූපං අත්තන අත්තන අත්තන රූපය ආත්මයක්ම කියන එකට පොඩි අභියෝගයක් එල්ල කරනවා. එහෙම නැත්නම් රූපය තමයි ආත්මේ නියෝජනේ නැත්නම් ආත්මේ තමයි රූපේ නියෝජනේ රූපයෙහි ආත්මේ පිටලා තියෙනවා කියන එක අපි කියනවා සාමාන්‍යයෙන් ඒක කාමසුකල්ලිකාණ යෝගය කියලා. කාමයේ සුඛය අනුව ඇලීගත කරන ගතියට ඒත් එච්චරම කාමසුකල්ලිකාණ යෝගී යෙදීලා ඉන්න කෙනෙක් ආවත් ක්‍රමයෙන් මතක් කරලා තියෙනවා මේක එච්චර හොඳ පැත්තකට යන්නේ ඕකෙන් කරන්නේ මේ පේන්න තියෙන කය සක්කාදිට්ඨි වශයෙන් ගේ අරගෙන මේ පේන්න තියෙන කය ආත්මයේ වශයෙන් අරගෙන ඕකත් එක්ක ආලවට්ටම් කරන එකයි. ඒකට ප්‍රේම කරන එකයි. නමුත් ඒකෙන් කවදාකවත් හිතසුව කරන්න බෑ කියන්නේ. ඒ කෙනාට රූපය කියන්නේ ආත්මය නෙවෙයි ආත්මීය නියෝජනය රූපේ නෙවෙයි රූපේ නියෝජනය ආත්මය නෙවෙයි ආත්මේ පිටලා තියෙන රූපේ නෙවෙයි කියන එක පිළිබඳව සුත්තමයේ වශයෙන් එහෙන්ද සකස් සලසනවා සලස්සල වෙලා නිදර්ශන කරුණුගෙන හරපානවා මේකයි තියෙන්නේ ආපෝතේජෝ වායෝ පාඨවි ඔය ඉස්සරහවටේ කියන ගස්වලක් තියෙනවමයි ගල්වලක් තියෙනවමයි පොළවෙත් තියෙනවමයි ඒකේ මේකේ කිසි වෙනසක් නැහැ ඒ ගස්වල ගල්වල නිතරම වෙනස් කිරීම සිදු වෙනවා. නමුත් ඒක අපිට දුක පිණිස පිටන්නේ නැහැ. ඒකෙත් පට වියාපෝතේජෝ වායු තියෙන. ඒකෙත් ස්කන්ධයක් තියෙනවා. ඒකෙත් විචාර තියෙනවා. හැසිරීම රටා තියෙනවා. අචේතනික දේවල් වල නැතුණාට අචේතනික දේවල් වලට එව්ව වයසට ගියයි කියලා ඔය අතපය ගන්නවයි කියලා ගහ කට්ටක් කරනවයි කියලා අපිට චිත්ත වේදනාව එන්නේ නැහැ. ඒක මොකද ඒක මගේ කියාගන්නේ නැති නිසා. මෙන්න මේ ආකාරයෙන් නිදර්ශන පෙන්නලා මේ ශරීරය නෙවෙයි ආත්මය කියලා කියන්නේ. ආත්මේ නියෝජනයේ ශරීරය නෙවෙයි. ශාරීරික නියෝජනයේ ආත්මය නෙවෙයි. ශරීරයේ ආත්මය පිටලා නැහැ කියන එක පෙන්නලා දෙන්නයි මේ භාවනා ක්‍රමයේ ඉදලා තියෙන්නේ. ඉතින් අපිට දැන් විශාල ගැටලීමක් ඒකට කියනවා අන්වේ ඥාන කියලා. තර්ක ඥාන කොහොමද මේ කියන කය විපරිණාමයටපත් වුණත් එයින් හිත විපරිණාමයටපත් නොවේ තබා ගැනීම සඳහා අපි මේ කරන සති ප්‍රාර්ථනා භාවනාව නැත්නම් මේ සතිය පිළිතුරු නැත්නම් මේ පරියංක භාවනාව එනත්තම් සක්මන් භාවනාව ඉදින්දා ජීවිතේ කටයුතු කොහොමද උදව් කරන්නේ කියන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේත් නැහැ. උන්වහන්සේ විස්තර කරලා දීලා තියෙන්නේ උපදේශ හරියට නොලැබපු ආර්යයන් ආර්යනාස්ලා නොදක කල්යාණ මිත්‍රන් නැති කෙනා මේ ආත්මේ ශරීරය කියලා ගන්න. උපදේශ ලැබුවගෙන ශරීරය නෙවෙයි ආත්මය කියලා කියන ශරීරයෙහි ආත්මය පිළිලා නැහැ ආත්මයෙහි ශරීරය පිළිලා නැහැ ආත්මයේ ශරීරය නියෝජනය කරන ආත්මය ශරීරය පිළිලා නැහැ කියලා හේතු ගන්නලා දෙන එක. ඉතින් මම ධර්ම දේශනාවට අපේ තේමාව වෙන්නේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අරලා කියලා අරලා දීපු පාර දිගේ අපි ඉදිරියට ගිහිල්ලා මේ සතිමත් වීම තුළ සතිපට්ඨානය තුළ සක්මන් භාවනාවක් තුළ එදින්දා වැඩවලදී සතිය පිහිටීම තුළ අපි කොතෙක් දුරට අර බුදුහාඳුරෝ කියපු තාලෙට කය ආතුර වෙච්චාරයි හිත ආතුර කරගන්නේ නැහැ. කයෙහි ආත්මය කියනවා කියලා ගන්නෙ නෑ. කය ආත්මය නියෝජනය කරනවා කියලා ගන්නෙ නෑ. ආත්මය කය නියෝජනය කරලා ගන්න ආත්මයෙහි කය පිටලා තියෙනවා කියලා ගන්නෙ නෑ කියනකො කොහොමද මේ භාවනාවෙන් කරන්නේ කියන එක අපි උත්සාහ කරන්න ඕනේ. කෙච්චරම දීසි වැඩක් නෙවෙයි. නමුත් අර නකුල පිටුමාට බුදුහාමුදුරෝ කියපු දේ ගැඹුරුයි කියලා අපිට අටහට දැම්මත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියපු දේ සත්‍යමේ වශයෙන් අවබෝධ කරගත්තත් අපිට ඒයුත් බෑ කුසල ඡන්දයක් පාල කරගෙන මේ නිසා මම භාවනා කරන්න ඕන කියලා ගැම්ම ගන්න. සමහරකට පුළුවන් සමහරකට බැරි. ඒක වැරද්දක් නෙවෙයි ඇති. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා ඒකත් තව දුරටත් සාකච්ඡා කරලා බලන්න. ඒවට තමයි අපි මේ අටුවා කතා කියලා කියන්නේ අර්ථ කතා කියලා කියන්නේ. අනේ අර්ථ කතා ගුරුකුල අනුව වෙනස් වෙනවා. එක එක ගුරුවරයා තම තමන් තේරුම් ගත දාලා තම තමන්ගේ ශිෂ්‍යව හසුරුවන. ඒ හසුරුවීමේ සීමාවක් නැහැ. මේ කාරණාව මේ ශරීර මේ රූප වේදනා සංඥා සංකාර කියන පහම මේ සූත්‍රයේ වළංගුයි. මම මේ ආරම්භක රූපකය පිළිබඳවයි පටන් අරගත්තේ මේ හෙටත් මේ සූත්‍රෙම සාකච්ඡා කරන්න අදහසක් තිබුණා. ඒක නමුත් මේ රූපයේ රූපේ සහ සක්කාය දිට්ඨිය රූපේ සහ ආත්මය කියන එක විස්තර කරන ක්‍රම සමථීදර්ශනා භාවනා ක්‍රමානුව වෙනස්. ඉතින් මේ මම කියන්න හදන ක්‍රමේ පමණක්ම නෙවෙයි කියන්නේ ඒක නිකන් අත්තරක් පමණයි. ඒ නිසා ඉංගියක් පමණයි. ඉතින් ඒක නැති එකන තේරුම් ගන්න තාල වෙනස් වෙන්න පුළුවන්. කෙසේ නමුත් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයට ගිහිල්ලා සතිපට්ඨාන සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ ඒක මිගදාය නෙවෙයි දේශනා කරේ ඒක කුරු ජනපදාවෙනි. ඒකෙදී සරුවචනාංශයේ මෙන්න මේ අභීත ප්‍රකාශයක් කරනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා. මහණෙනි මේ සත්‍යාගයේ විසුද්ධිය පිණිස ඒකායන මාර්ගය තියෙනවා. එකම එකපාරයි තියෙන්නේ. ඉතින් සත්‍ය විසුද්ධිය, අත්‍යය විසුද්ධිය වගේම ශෝක පරිත්‍යාගන සමතික්කමාය ආදී වශයෙන් ආනිසංස හතක් දේශනා කරනවා. පළවෙනිම සඳහන් කරනවා සත්‍යයේ විසුද්ධිය පිණිස එකම මාර්ගයයි කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා මොකක්ද මේ මාර්ගය? ඒක වෙන මොකක්වත් නෙවෙයි සතර සතිපට්ඨාන. මොකද්ද සතර සතිපට්ඨාන කියන්නේ? ඉද බික්කවේ බික්කෝ කායේ කායාන පස්සී විරති යම් මහණෙක් මේ ශාසනයේ කයේ කයානෝ බලන්නේ වාසය කරයි. ඒක තමයි උදේ අපි භාවනා කිරීමේ ආරම්භක උපදේශ පන්තියේ මතක් කරේ අපිට ඒ සඳහා කයේ කය අනුව බැලීම සඳහා gedarasore කටයුතු කරන ගමන් දහසකුත් එකක් වගකීම් ඇතුව කරන්න අමාරුයි ඒ නිසා අපි ඒකට අවශ්‍ය පරිසරය සකස් කරගන්න ඕනේ මේ කායේ කායානුපස්සී විහෙරති කියන කතාව කියන සෑම තැනකදී සර්වචනාංශයේ මේ බාහිර පරිසරය සහ ආධ්‍යාත්මික පරිසරය හකස් කර ගැනීම හරියට ශල්‍ය කර්මයකට කලින් කොච්චරක් ඒ ශල්‍යාගාරයේ සහ ලෙඩා පිරිසුදු කරන්න ඕනද කියන එක වෛද්‍ය ශාස්ත්‍රයේ ඉදියන්තලා පෙන්නලා තියෙනවා ඒ වගේ විස්තර කරනවා. බුදුහාමුදුරනේ ශල්‍යාගාර තුනක් උන්වහන්සේ පෙන්නනවා එකක් තමයි කරන්නේ. දෙක තමයි රුක්ක මූලය. තුන්වෙනි එක තමයි ශුන්‍යාගාරය. උන්වහන්සේ කියන්නේ මේ කයේ කයානෝ බැලීම කියන මේ ශල්‍ය කර්මය සිදු කරන්න නම් ලෙඩා අරණ්‍යයකට අරගෙන යන්න ඕනේ. මොකද අරණ්‍යේ කාම ආශාව නැහැ. ගම නගරේ සහ රාජධානිය තමයි කාම භෝගීන්ගේ මධ්‍යස්ථාන. ඒගොල්ලෝ කීයක් කීලා හරි කමන්නේ ගමේ නගරේ ගත කරනවා නගරේ නගර ශෝභනීය ඉන්නවා පුරංගනාවන් ඉන්නවා ඒ ඇත්තන්ගේ වැඩේම නිතරම කාම දර්ශන තමයි මොකද කැලේකට ගියාට ගස්කොළන් වල කිසිම කාම කෝපයක් ඇති වෙන්නේ ඒක නිසා ඒක විස බීජ වලින් තොර සල්්‍යාගාරයක් වගේ. අලුතෙන් විස බීජ ඇතුල් වෙන්නේ නැහැ කැලේකට රිංගගත්තට පස්සේ. ඒ වගේම ගහක් මුලට ගියාට පස්සේ ඒ ගහ අපිත් එක්ක ගහ ගන්න බැන ගන්න ඉන්නේ. නෑදෑයෙක් ගෙදර ටිකක් යාළුවෙක් ගෙදර ටිකක් ඉවර වෙන්නේ ගහ ගහ බැනගෙන තමයි. ගහක් මුලට ගියාම එහෙම එකක් නෑ. ඔය පැත්තකට ලෙන්න පුළුවන්. මේ ගහ අපිට එවනදී එච්චරයි. එහෙම නැත්නම් අපිට යන්න කියලා තියෙනවා ශුන්‍යාගාරය. ශුන්‍යාගාරය කියන්නේ කාම භෝගින්කින් තොර වෙච්ච තැන. අපි මෙතනකට ගන්න විශාල දැනගක් මතන ඉන්නවා. නමුත් අපි මේක ශූන්‍යාකාරයක් කියනවා. මොකද අපි මෙතෙන් ආවේ කාමාකාවල් ඉෂ්ට කරන්න නෙවෙයි. ඒක ඇත්තටම අනිත් පැත්ත. ඉතින් ඒක ඔච්චර වෙන දෙයක් මේක හිස්සිදමක් කියලා ගන්න. හිස්බිමක්. ශූන්‍ය කාමභෝගින්ගේ ශූන්‍ය. මෙන්න මේ තුන තමයි බුදුහාමුදුරන්ගේ ශල්‍ය කර්මයට අවශ්‍ය කරන ශල්‍යාකාරය. ඊට පස්සේ ලෙඩත් පිරිසිදුවක් අවශ්‍ය කරලා තියෙනවා. පල්ලංකං ආවුජිතේ තුමා පල්ලං පල්ලං පල්ලංකේ පරයන්කේට යනවා. පරයන්කේට යනවායි කියලා කියන්නේ හිත විවිධාකාර අරමුණු વિશે විවිධාකාර ඉරියව් વિશે හැසිරලා ඉන්නකොට කයේ කය නෝ බලන්න අමාරුයි. රූප බලන්න දුවනවා, ශබ්ද අහන්න දුවනවා, ගන්ධ රස බලන්න දුවනවා. එතකොට අමාරුයි කයේ වැඩ පිටිවල බලන්න. ඒ නිසා එයා එහෙම තැම්පත් කරනවා. වාඩි වෙනවා. බුදුහාමුදුරු වාඩි වෙලා ඉන්න හැටි අපි ඒකයි උත්තර ගෞරවයෙන් උඩ තියාගෙන වඳි. උන්වහන්සේ පෙන්නවා කය එක යනව බලනකොට කොහොමද කය තියෙන්න ඕනේ. ඉතින් විචල්්‍ය සාධක පුළුවන් තරම් අඩු කරන්න. උගා සාධක කම්පැනි චර්චල වෙනවනම් අපිට ඒකේ චිත්‍රය ගන්න අමාරුයි. නියම් ෆොටෝ එකක් ගන්න ඉතලා කෙනෙක් නොසලී හිටගෙන ඉන්නවා වගේ. දැන් නම් තියෙනව නැනෝ ටෙක්නික් එක කොච්චර ගානක් ගත්තත් ෆොටෝ එක හොඳට ගන්න පුළුවන්. නමුත් පරණ ක්‍රමයේ හැටියට පෝස්ට් කරන්න ඕනේ. ඉරියව්වට එන්න. අන්න ඒ වගේ තමයි මේ කයේ කය අනුව බලනත් ඉරියව්වක් ගන්න ඕනේ. ඒ ඉරියව්ව බුදුහාමුදුරන්ගේ උපදේශ අනුව මේ සූත්‍රෙත් නෑ, ඒ රතුපත්තාන සූත්‍රෙත් නෑ. හිතගෙන ඇවිදීමෙන් නිදාගනිමින් ආධුනිකයෙක් ඉච්චර අනුකම්පාවෙන් කරපංචයක් කියන්නේ. ඉඳ ගන්න කියලා තමයි කියන්නේ. පල්ලං කරනවා කිව්වා. උතුම් කායං උඩුකයෙන් තියාගෙන සතිය පෙරමුණේ තියාගන්න. ඉතින් ඒ නිසා අපි වාඩි වෙලා හොඳට සම්බර කරගෙන හොඳට ඇඟ සැහැල්ලු ලිහිච්ච ස්වරූපෙන් තියාගෙන ඇඟ දිහා බලාගෙන ඉන්නවා. ඇස් දෙක අරින්න එපා. එතකොට ඇස් දෙක දිගේ හිත පිට දුවනවා. ශබ්ද තියෙන තැනකට යන්න එපා. එතකොට ශබ්ද අනුව හිත දුවනවා. නා ගඳ සුවඳ තැන තියෙනකට යන්න එපා. එතකොට නාසය අකීකරු වෙනවා. කතා කරන්න යන්නත් එපා. රස බලන්න යන්නත් එපා. දිව හේමම තැම්පත් වෙනවා. ඊට පස්සේ කය ඉසලි පිරමීඩයක් වාල්කේ නිකන් මැටි කෑල්ලක් උඩින් අතාරපුවම පොළොව බදාගෙන වැටෙන්නේ. අන්නේ වගේ හිතින්නවා. එහෙම හිතියට පස්සේ මනෝද්්වාරය මනස සම්පූර්ණ කය තියෙන හැටි දිහා බලන්න. ගොඩනැගිල්ලක් ඇතුළට ගිහිල්ලා ඒ ගොඩනැගිල්ලේ පිරමීඩයක් ඇතුළට ගිහිල්ලා කරුවල තියෙන පිරමීඩයක් ඇතුළට ගිහිල්ලා තමයි මේ ඉන්න පිරමීඩයට හිත යොදනවා වාගේ. කයේ කය අනුව බලනවා. මේක ඒ නිසා සත්‍ය පීඨයේ පළවෙනි අංකය කියලා කියනවා. ඊට පස්සේ දැන් කයේ කය අනුව බලනකොට අපි උදේ සාකච්ඡා කරපු විදිහට වේදනාවලින්, හිතිලි වලින්, ශබ්ද වලින් තද්ද බල නොදැරිය හැකි. නොඊවසිය හැකි. බාධාවක් නැත්තම් ඉන්න බව, නැරිලා නැති බව, නිින්ද ගිල්ලා නැති බව, හිතනවා නෙවෙන බව, වේදනාවට පෙළෙනවා නෙවෙන බව, සත්‍යක් නාහන බව වෙන මොකද්ද සංඥාවකින් අපට කියලා දෙනවා. අපිට දැන් ඉන්නේ කයක් එක නිදි නෑ, මැරිලා නෑ, ක්ලාන්ත වෙලා නැහැ. හිතනව නෙවෙයි, වේදනාවක් නෙවෙයි, සද්දයක් නෙවෙයි කියලා දැනෙන්න පටන් ගන්නවා. මේකට කියනවා අපි being කියලා නැත්නම් භවය. ඉන්න බව දාන. ඉඳගෙන ඉන්න බව. අන්නේ ඉඳගෙන ඉන්න බවට ගැනීම පවා අමාතර කාරණාවක්. භාවනාවේ මූලික පියවර පවා බොහෝ දෙනෙකුට කවදාකවත් කරවන කියක්. ඒ තරම් අපි අනාතයි, ඒ තරම් අපි අසතුටුයි. අපේ මුළු දවසම අපි ගත කරන්නේ අනුන්ගේ රූප බලන්න. අනුන්ගේ ශබ්ද අහන්න. අනුන්ගේ ගඳ සුවඳ බලන්න. බාහිර රස බලන්න සහ බාහිර වස්තු වල තියෙන සුඛ උපභෝග කරන්න. හිතට নানা ප්‍රකාර වල් භූත අදහසનો කල්පනා කරනවා. මේ හිත මේ කයට යොමු වෙලා තියෙන අවස්ථාවක් කියලා කියන්නේ කලාතුරකින් වෙන දෙයක්. ඒ තරම් අපි ප්‍රමාදයි, ඒ තරම් අපි අසත්‍යමත්. නිසා ජීවිතේ වැදගත්ම සංසිද්ධිය භාවනායි ප්‍රාණත්ම වැදගත් සංසිද්ධිය ප්‍රධානම වැදගත් දේ තමයි මම දැන් මෙතන ඉන්නවා කියන කන්ට කයට හිත ගන්න එක. මේක තමයි කායanusasana පළවෙනිම දේ. මේක හරියි නැත්තම් ඒ කියන්නේ කයෙහි වාඩි වෙලා ඉන්නකොට දැනෙන සහැල්ලු ගතිය පහසුව තේරුනේ නැත්තම් කද්දාවත් ඒක භාවනාවේ සුබ නිමිත්තක් නන්නේ. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම කයට මෛත්‍රී කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම කයේ සුභ සාධනේ සලකන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම අර්ථ සිද්ධිය ස්වార్థය කියන එක දැනගන්න ඕනේ. ඒක කවදාකවත් කුරුසක තියලා එන ගහලවත් කටුබෙදයක දාලා පෙරන වෙලාවකවත් ගෙන ඩ්‍රිල් එකකින් ගන්න බෑ. අනිවාර්යයෙන්ම කයට සබ පහසුව දෙන්න. කිසිම මේකට ආත්මනුකම්පාව කියලා කියන්න පුළුවන්. අපි බැලුවොත් මේ කයට අපි ඒ විදිහට විවේක ගන්න කියලා පහසු කරලා මේකම සලකා ගන්න අවස්ථාවල් කවදාකවත් අපිට බුදුහාමුදුරු කියන නැත්නම් ඊද කියලා හිතන්න. බුදුහාමුදුරුම සාධක කරන එන්නෙම නැහැ කියන්නේ. උන්වහන්සේ සඳහන් කරන කිසිම පුතඥයෙකුට භාවනා මාර්ගයේ වැටලා තියෙන මේ තමන්ගේ කය තුළින්මයි පහසුව තුළින්මයි ඒ නිසා පහසුවට කය කියලා ඒක දිහා බලාපන් කියන අදහස කවදාකවත් එන්නේ ඒකන බය වෙන්න එපා. හීනකින්වත් කෙනෙකුට මේක ගැලවුම් මාර්ගය කියලා හිතෙන්නේ. ඒක එහෙම තිබිච්චාවයි. කවුරු හරි කිව්වත් මේ ගැලවුම් මාර්ගේ වැටලා තියෙන Tamange කය තුලින්මයි ඒ වෙලාවේ කය පහසුව තියෙන්න ඕන සම්බර වෙන්න ඕන නිින්ද නැතුව ඉන්න ඕන ශබ්ද වේදනා චිත්තිය කලවල නැතුව ඉන්න ඕන කියලා කිව්වත් තියාගන්න කොච්චර අමාරුද බලන්න. ඒ සඳහාම ඇවිල්ලා වාඩි වෙලා ඉච්චත් කරන්නේ. ඒ වගේම ඉඳගත්ත ගමන් හිතන්නේ මේක නැගිටින්න නැත්තම් පැත්තකට බලන් නැත්තම් වෙන කොහේට මොනවාරි කරන් නැත්තම් දෙන්නම් අපි මේ හොඳ වයස ඇවිල්ලිවල ඉඳගෙන ඉන්නවා මගේ යාළුවා වගේ මේ කටිනම් ජොලි ආරම්භ කරන ඇති මම නිකාමේ ඉන්නවා මොකක්ද මේ ඉඳගෙන හුස්ම ගන්නවා හම්බෙන ලාභේ මොකක්ද හම්බට හම්බෙන ටැග් කියලා අර ඉන්න දෙයට කෙනහිල්ලම තමයි එන්නේ ඒකත් අපේ දෝෂයක් නෙවෙයි මෙන්න මේකට තමයි කෙලෙස් කියන්නේ මෙච්චර පිරිසුදු තැනකට ගෙනලා මෙච්චර කායට දුන්නත් ඒ වටිනා චිත්තක්ෂණය කෙලසන්න පුළුවන් තරම් නොහොබින නොකෑමන උපහා කරපු දෙයක් තමයි කෙලස් කියන්නේ. එනිසා පරියක් ඉඳගත්තර වාසිය හිත දුවන්න හදනවා කියන එක ස්වභාවිකයි. මොකද සංසාරේ පුරාවට අවිතරේ මේ මේ පයින් විලොන්ට ඉමම් බඳිනවා. අපි පෝසත් කියලා හිතන්නේ මොකද්ද? ගොඩාක් රූප જાති පෙන්වන්න පුළුවන් නම් අපි කියන පෝසත් කියලා. ගොඩාක් කන්ද සද්දාසන්න පුළුවන් නම් අපි කියන පොහසත් කියලා. ලෝකේ හැම තැනකම තියෙන ගඳ, ජාති, සුවඳ ජාති කියනලා විඳින්න පුළුවන් නම් අපි පොහසත්. ලෝකේ තියෙන හැම රසමසවලක්ම දිවට පෙන්වලා ජීව නන්නත්තර කරන්න පුළුවන් නම් අපි කියන හරි පොහසත් කියලා. ලෝකේ තියෙන සෑම සුඛෝපභෝගී වස්තුවක්ම ගෙනල්ලා මේක මෙහෙමයි, අරක මෙහෙමයි කියලා වාහන මෙහෙමයි, යාන මෙහෙමයි, කොට්ට මෙහෙමයි, අද මෙහෙමයි, ඇතිලි මෙහෙමයි කියලා මේ කය සම්පූර්ණ පිස්සු අත්තන එක තමයි සුඛෝපභෝගී වස්තු කියලා. හිතට නානා දහස් වෙන එක තමයි. මේක තමයි කය ලෙඩ වෙලා හිත ලෙඩ කරගන්නේ කියන්නේ. නමුත් ਸਰවඥාන්සේ ඇත්තම ਸਰවඥාන්සේ පහළ වෙන ඉස්සර වෙලා ලෝකේ පහළච්ච ආධ්‍යාත්මික නායකව දැනගෙන හිටියා මේ සේරම සැප එහෙන් රූප කයින් ශබ්ද කියන වට කියන්නේ ආනිස සැප. මේ දෙක නැතුව ඒක විඳින්න බෑ. තිරිසනුන් සහ මිනිස්යා අතර තියෙන සාධාරණකම තමයි ඒ දෙකොල්ලම ආමිෂ සැපය අතින් සමානයි. තිරිසනක් කැමති ඒ දේවල් ලබන මිනිස්සුත් කැමති. මිනිස්යාට විතරක් අතිරේක වූ සුවිශේෂ වූ සැපයක් තියෙනවා නිර්ආමිෂ සැපකේ. ආධ්‍යාත්මික සුඛය කියලා මේකට කියනවා. මේ ද්‍රව්‍යයන්ගෙන් වෙන්වෙච්ච ආරණ්‍යයකට ගිහිල්ලා කය වාඩි කරවලා ආනාපානෙ වගේ දේක හරි ගිහිල්ලා සමාධි සුඛයක් ආවට පස්සේ ඇහෙන් රූප නැතිකමේ සැපේ තේරෙන්න පටන් ගන්නවා. කාණ්ඩ ශබ්ද නැහිීමේ සැපේ තේරෙන්න පටන් ගන්නවා. නාසයේ කුප්පන ගඳ සුවඳ නැතිකමේ සැපේ තේරෙනවා. දිවට රස නැතුව දිව නිස්සද්ද වෙන එකේ සැපේ තේරෙනවා. කය එතනම තැම්පත් වෙන එක සැපේ තේරෙනවා. හිත ඒකේ ඇතුළත නැමෙන එකේ ඒකාග්‍ර වෙන එකේ සැපේ තේරෙනවා. කවදාකවත් කාම සැපේ වගේ කරාට මේ සැපේට වරන්නේ ඒක නා යන්නේ කාමසුඛල්ලි කාම යෝගී දිගේ. නමුත් යෝගාවචරය කියන කෙනා සත්පුරුෂයන් දකපු කෙනා සත්පුරුෂ ධර්මයේ දක්ෂයා සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නා ආරෙන්නා කියලා දකපු කෙනා ආර්ය ධර්මයේ දක්ෂයා ආර්ය ධර්මයේ හැසිරෙන කෙනා මේ කාම සත්‍යයක් නැතුව බැරි බව දැනගෙන ඒක ප්‍රයෝජනීය සලකලා දීලා වේලාවක් වෙන කරනවා වෙන මේ නිර්ආමිෂ සත්‍යය පිළිබඳ සුදුසුකම් ලබා ගන්න. ඒකට අපි මේ වාඩි වෙලා මේ බුදුහාමුදුරුවෝ කියපු එකේ සුතමේ ඥානෙන් ලැබිච්ච උපදේශ පන්ති අනුව ආර්ය ධර්ම අනුව සත්පුරුෂ ධර්මයේ අනුව කය එක තැනක තැම්පත් කළා ඒ විශේෂයි තනියේ දණ්ඩ යන කෙනෙක් වගේ කඹේ යදින කෙනෙක් වගේ කයෙයිම හිත පවත්වා ගන්න. ඒක මේ මෙහෙම ගැඹුරු කරලා කිව්වට ওই තරම්ම අමාරු දෙයක් නෙවෙයි. පළවෙනි සැරේම හරි කියන දවස් දෙක තුනක් පරියන්ක තුන හතරක් කරනකොට වර එක මේ කයත් එක්ක හිත හාද වෙනවා. කයත් එක්ක හිත යාළු වෙනවා නෙවෙයි නිකන් පැත්ත කරලා වාඩි වෙලා ඉන්නේ කොච්චර ලොකු දෙයක්ද කියලා. රූප සත්ත්ව ගන්ධ රසයන්ගේ වෙන් වෙච්ච සැපයක් තේරෙන්න පටන් ගන්නවා. ඒකත් හැබැයි ලොකු පෙරපිනකට වෙන දෙයක්. නමුත් එච්චරම අමාරු නෑ. අන්න එහෙම කයේ හිත තැන්පත් වෙගෙන එනකොට මේ කාය සංස්කාරය අර්ථස්සන වචනයක් ඒ කාය සංස්කාර කියන වචනේ අපිට ඉදිරිපත් කාය සංස්කාර කියලා අපේ ශාසනය සඳහන් කරන්නේ කයක් සජීවී බව දක්වන අන්තිම අඩු ලකුණට. ශාරේත සාරේත පණ කියන බවට කියන එකම සාරේ. ඉතින් මේ අර තුල වේදල්ල සූත්‍රයේදී ඒ ධම්මකින්න මහරහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසකතුමාට සඳහන් කරනවා කාය සංඛාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. මේ කාය පණ කියන බවට අදුම්ම ලන්සුව තමයි අදුම ලාංඡනීය තමයි ආස්වාද ප්‍රසාර දෙක ඒක තිබුණොත් තමයි ඉතුරු සෙල්ලම් තියෙන්නේ. ඒක නැති වුණොත් ලෙඩා මලේ ඉවරයි. ඒ නිසා කය තැම්පත් වෙගෙන වෙනකොට වෙන්නේ මොකද්ද? ඇහැ વિશે ඉතුරුවන්නේ නැත්නම්, කන વિશે ඉතුරුවන්නේ නැත්නම්, නාසය વિશે ඉතුරුවන්නේ නැත්නම්, දිව વિશે ඉතුරුවන්නේ නැත්නම්, කය વિશે විසිරියන්නට එකතන වුණොත් ආස්වාද ප්‍රසාරයේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ස්වභාවයේ පේන්න පටන් ගන්නවා ආශල් ප්‍රසස්ස තමයි දැන් ඉතින් වෙරක් වෙන හිත දුවන්නේ නැහැ හිත දුවන්න මේ මේ ආර්ය ධර්මයේ දක්ෂ කෙනා හිත දෙන්නේ නැහැ කැමති වෙන්නේ නැහැ එයා කැමති වෙනවා නිතන්පත් වෙනවා දකින්න අන්න තත්පත් වෙන ආශල් ප්‍රසස්සක පේන්න පටන් ගන්නවා ඒක ඇත්තටම මේ කයෙහි තැම්පත් වීම මතින් හම්බෙන අතිරේක ලාභයක් කය තැම්පත් වුණා හිත තැම්පත් වුණා කියන එකට ලකුණ තමයි හිත අන්‍ය වේිත වෙන්නේ නන්නතර වෙන්නේ විහිදී යන්නේ නැහැ. ස්වභාවයෙන් පේන ආනාපානෙ පේන පටන් ගන්නවා. පේනවා කියන එකට පේනවා නෙවෙයි. ඒ වගේම නාසයෙන් ගඳ සුවඳක් බලනවත් නෙවෙයි. හැබැයි මේ හුලං ගමන. ආසල් ප්‍රසාදක පේන පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ යෝගාවචක සතුටක් ඇති කර ගන්න පුළුවන්. මේ සතුට කියන්නේ ආනිස කාමක සතුට නෙවෙයි. දැන් නම් මගේ හිත පහ කන ජීවනාශයේ વિશે විසිරී යනවා නෙවෙයි. මේ නැතුවම බැරි කාය සංස්කාරය තමයි දැන් ඉස්සරහට ඉදිරිපත් වෙන්නේ. මේ ආනාපානේ ඕනේ නම් හිතලා කරතයි. අතරගම තිබේ හිතුව. අත්දැකීම ආසස්වසයෙන් අත්දැකීම හැම වෙලාවෙම උදාසීන. කවදාකවත් ආසස්වසයෙන් අත්දැකයි කියලා සතුටක් හෝ කනගාටුවක් වෙන්න දෙයක් නෑ. ඒක සතුටක් තියෙනවා වෙන තැන් වලට හිත නන්නතර වෙන තුආනාපාන හිතේ කියලා සතුටක් එන්න පුළුවන්. නමුත් වෙන අතිරේක ලාභයක් නැහැ. ඒ නිසා බුදුචාන් වහන්සේ තෝරාගෙන තියෙන ඡාන සංචාන කියන පේශින්ගේ එකෙන්න වැඩ කරන සැපක් හෝ දුකක් නොදෙන මත්‍යස්තරණ. ඒක තමයි කයේ පණ තියෙන බවට තියෙන අන්තිම ලාභය. අන්න ඒක හිත ධානය ඉන්නකොට ඒ යෝගාවචරය නැත්තම් විභාවනා කරන කෙනා විත අනන්තවත් පුංචි සද්දවලට දුවන. කයේ පුංචි වේදනාවක් ආවත් අරක තලප්ලය. හිත විලකාව තලප්ලය. අපි හොඳට පිළිසිදු වතුර භාජනයක් දිහා බලාගෙන අපි වුණ ඒකේ මේ පිළිඳුව බලාගෙන ඉන්නකොට අපිට වැරදිලාවත් හුස්ම ටික වැටුනොත් ඒ වතුර පාට ඒක සරි තරංග මාලාවක් කියලා සම්පූර්ණ මූලේ මූණේ පිළිඳුව විකෘත වෙනවා. පරිසරයේ හොලඟක් ආවොත් විකෘත වෙනවා. කවුරුරි ගලක් ගැහුවොත් වතුරට විකෘත වෙනවා. අනිත් වගේ හිත නිශ්චලව ඉන්නකොට පිළිඹුවක් වෙනවා. කම්පන වෙච්ච ගමන් පිළිඹුව කියනවා කඩක සීසිකඩයක්. ආය ගොඩාක් වෙලා යනවා ආයසර පිළිඹුව ගන්න. නමුත් පිළිඹුව ඇති කිරීමේ මූලික ශක්තිය ප්‍රතාවකාලික වලින් කැඩෙන්නේ. ඉතින් සාබෙට නැවත නැවත තනකොබ්බාවෙන් බලන් ඉනවා කැඩිච්චවයි ආයසරයක් මේක එකතෙන් වෙලා පිරිසිදුලා ආය පිළිඹුව පෙනෙන්නේ කියලා සද්දයකට දිව්වත් ඒකත් එක තරහ වෙන්නේ නැතුව එයා යnderලා ආයසරයක් හිතියොත් වේදනාවකට හිත පියනවා කැඩුනත් එක්කෝ අතපය පකක් කරලා හරි ගන්න වේදනාව අඩු කරන ආය ආනාපාන දාන හිචිවිලි ආපුවාම මේක මේ උගලන් පහනක් පහනක්පත් වෙනකොට හරක් උලන් වැදෙනවා වගේ ඉතින් පහන් දැල්ල නටන්න පටන් ගන්නවා ඒක නිවන්නේ නැහැ උලන් නතර වෙච්ච ගමන් පහන් දැල්ල කෙලින්ම නැගිටිනවා අන්නේ වගේ දක්ෂ යෝගාවචරය මේ කායේ කායානුපස්සී කායේ කායානුව බලන සුළු ජීවත් වෙනකොට කවදාකවත් සමනල කන්දට අතු නැමිලා තියෙනවා වාගේ සියලු සාධක සියල්ල සියලු විචල්්‍ය මේ මේ සාධක හරියන්නේ නැහැ බාධා හරියට නමුත් තේරුම් ගන්න උත්සාහ කළොත් මේක ගන්න පුළුවන් කීකරු කරන්න පුළුවන් පුස්බයිසිකලක් පදින්න පුරුදු වෙන කෙනෙක් වගේ නැගලා හිටියට ඉන්න බෑ පෙරලෙනවා නමුත් දන්නවා මේකට වෙනම කීවර්ඩ් එකක්වත් වෙනම සමීකරණයක්වත් වෙනම ප්‍රමේයක්වත් මොනවාක්වත් නැහැ වැටි වැටි පදින එකම තමයි තියෙන්නේ. පදිනකොට බලනකොට ඕක බැලන්ස් එකේ එනවා ඒකේ වේගය එනකොට අන්න වගේ ආනාපානිය ගැන කයේ කරනව ගන්න සුදුව වාසය කරනකොට ඉතින් අර මේ ආර්යවංශයේ ධර්මයේ මේකයි සත්පුරුෂයන්ගේ ධර්මයේ මේකයි ඒකේ දක්ෂ වෙනවා කියන්නේ මේකයි ඒකේ හැසිරෙනවා කියන්නේ හික්මනවා කියන්නේ මේකයි කියන අර ලොකු මූලික හැඳින්වීමත් එක්ක කෙනෙකුට හිත හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලාංකිකයට බෞද්ධයට හිත හදා ගන්න පුළුවන්. මේකනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වටිනම කෑල්ල. මේකනේ මේ භාවනාව උන්නේ කැටිච්චාවයි. මම ආදලා කියලා දිගට දිගට යනකොට දවසක් එයි මේ මේ මහා ගැඹුරු දෙයක් නෙවෙයි මම කියන්නේ දැන් මම දන්නවා මේක භාවනා කරන අය මේව අත්දැකලා ඇති. නමුත් කියනකොට මෙහෙම නේ කියන්න වෙන්නේ. දවසක් එයි දිගින් දිගටම විනාඩියක් දෙකක් තුනක් හතරක් ආනාපානෙත් එක්කම ආශ්‍රව ප්‍රසවාසත් එක්කම ඉන්න පුළුවන් වෙලාවක්. නිකන් ආනාපානෙ අපිත් එක ටිකක් යාළුනා වගේ. ආනාපානෙත් එක්ක අපි ප්‍රේම කරන්න පටන් ගත්තා වගේ. ඉතින් එහාට මෙහාට නලිය නලිය නිකන් මොනට මොන දාලා ඉන්න පටන් ගන්නවා. මේක තුන්වෙනි ජයග්‍රහණය. ආනාපානෙ හම්බෙන එක දෙවෙනි ජයග්‍රහණය ඊට පස්සේ ආනාපානෙ මූණ තුන දාලා ඉන්නකොට තේරෙනවා මෙන්න මෙතන තමයි මට මේ වැඩේ තියෙන්නේ නාටි කාර්යයයි උඩු තොලේ හරි පපුවේ හරි උදරේ හරි හුස්ම වැඩි යනවා හිත එතනමයි අර මූණේ බලපු වතුර ඡායාව බලපු මූණ වගේ පිළිමි වගේ දිගට පවතිනවා ඉතින් ඒකට යෝගාචර ගන්න මේ වැඩි වැඩි කී ගමනේ ප්‍රයෝජනයක් තමයි අන්නේ එහෙම ගියාට පස්සේ ගුරුවරු තවත් මේ ඒ රූපය තීව්‍ර කර ගන්න. කලුපිට මැසලා පෙන්වන්න මතක් කරනවා පුළුවන් නම් තවත් එකලසක් කරගන්න. මොකද ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා අත්දකින්න පුළුවන් නැත්නම් ආස්වාසය ප්‍රස්වාසය සමානද කියලා බලන්න කියනවා. පුළුවන් ඇතුළට ගන්නකොට අත්දකින අත්දැකීමයි පිට කරනකොට කියන අත්දැකීමයි නැත්නම් ඇතුළට යන පිළිපැදීමයි පිට කරන පිළිවැදීමයි සමානද නැත්නම් හිත හොඳට දන්නවද? ඔබ ලස්සන දෙයක් අපි ලොකු සාහනාංශයේ පොතේ කියලා තියෙනවා. ආස්වාසය කරන වෙලාවදී මේක ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි. සද්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි ආස්වාසයමයි කියලා හිත දන්නවද කියලා නිකන් හරස් ප්‍රශ්නයක් දාලා බලන්න. ප්‍රස්වාසය කරන මේක ආස්වාසය නෙවෙයි වෙන කරදරයක් ප්‍රස්වාසයමයි කියලා මේ දෙකතම ආවේනික වූ අත්‍යන්ත වූ පෞද්ගලික වූ පච්චත්ත ලක්ෂණ. මේක කළා හඳුනා. මේක තමයි ආනාපානය යන්න තියෙන අන්තිම එකලස. කයේ කය අනුව බලනවා කියවට පස්සේ <clears throat> කෙනෙකුට කරන්න පුළුවන් අන්තිම ටික තමයි ආස්වාද ප්‍රසවාසයේ දෙක පවා දුර නිසින්ින්දේ. මූණට මූණ දාලා තියෙන වෙලාවේදී ආස්වාදේ ප්‍රස්වාසයෙන් මට වෙනස්ව අඳුන ගන්න පුළුවන් මොන වගේ ලකුණු. ප්‍රස්වාසය ආස්වාසයෙන් වෙනස්ව අඳුන ගන්න පුළුවන් මොනවද ලකුණු. මේ ඔක්කොටම සාපේක්ෂව වේදනාවක් කියලා සබ්දයක් ආවම කොහොමද ලකුණු කියලා හරියට වෙන් වෙන බෑග් වෙන වෙන බෑග් වලට එක එක අත්දැකීම් වෙන් කර ගන්න හදනවා වගේ මෙන්න මේ වෙන් කිරීම ගත්තට පස්සේ අපි ඉස්සල්ලාම වතාවට කාය සංස්කාරයන් පිළිබඳව දැන් ආස්වාද ප්‍රසආසය පිළිබඳව ධික බව කෙටි බව තේරුම් ගන්න පටන් ගන්නවා මේක තවත් මේක ලියනකොට දිගට මොනට මොන දාලා තියාගෙන ඉන්නවා. ඒක ඇත්තටම මේ විදිහට එකලස වැඩි වෙන්න වැඩි වෙන්න සාදර බව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රේමණීය බව වැඩි වෙන්න වැඩි වෙන්න <clears throat> ක්‍රමසහවිදී යෝගාවචරයට වැටෙන පටන් ගන්නවා. පටන් ගත්තට හැබැයි නිකන් ඉන්න නරකයි. සුසර කරමින් කලපිරි මැදිමින් තව තවත් තීව්‍ර කරමින් හරියටම ඒකට අනුග්‍රහ කරන්න අවශ්‍ය පරිසර සාධක මේ අම්මා කෙනෙක් කුළුඳුරේ කිරි දරුවා බලා ගන්නකොට ඒ දරුවට තේරෙන්නේ නැහැ මොනවද හොඳ නරක කියලා අම්මට තේරෙන්නේ මවුනෝන කියනවානේ. අන්න ඒ වගේ මේකට ප්‍රේම කරලා භාවනා දිගට කරගෙන ගියොත් යෝගාවචරය වැඩි වේලාවක් ආනාපානියත් එක්ක ඉඳ ඉඳ ඉඳ ආශ්වාස සහ ප්‍රශ්වාස දෙක අතර වෙනස්කම් වල දිග ලයිස්තුවක් දිග ලයිස්තුවකට අයිතිකාරයක් වෙනවා. මෙන්න මේ මේ ලක්ෂණ ආශ්වාසයට ආවේනිකයි මෙන්න මේ ලක්ෂණ ප්‍රශ්වාසයට ආවේනිකයි. තම නිදර්ශනයක් වශයෙන් කියන උගල දිනෙක වෙන්නේ මේ නිදර්ශන කිව්වහම ඒක පැටලව ගන්න නිසා ඒව කරන්න හදනවා එහෙම කරන්න දෙවි මම කියන්නේ සමහර විටක මේ ආස්වාස වාතයේ බොහොම පිසිදුවට සීතලට දැන් ප්‍රස්වාස වාතයේ උණුසුමට දැන් ආස්වාසයේ දිගට පිළිමැදී බලන ප්‍රස්වාසයේ පාරකට පිට වෙනවා කියලා. තමයි ආස්වාසයේ එකපාරට ගන්නවා ප්‍රස්වාසයේ හිමීට පිට ගන්නවා. ආස්වාසයේ ඉන්නේට පටන් ගන්න ගොරෝසු වෙලා මේ කියලා ගන්න. ප්‍රශ්වාසයක් එක්ක එහෙම වෙනවා නැත්නම් එකපාරට ඉන්නේට පටන් ගන්න එකපාරට පිට වෙනවා. මෙන්න මේ වගේ මේකේ ඒවට කියන ස්වභාවික ලක්ෂණ කියලා මම අර කියපු පච්චත්ත ලක්ෂණ, අච්ඡන්ත ලක්ෂණ බොහෝම දුරදිග විස්තර කරනවා. මේක තමයි මුළු භාවනාවේ මදි. මුළු භාවනාවම හර පද්ධතිය. මුළු භාවනාවම ඕජාව. ධර්මයට බැස ගන්න කැම. මෙන්න මේකට හොඳට හිත යෙදුනොත් මොකද වෙන්නේ? හිතයි ආනාපානයයි අතර සමීප බවක් වැඩි කරගන්න. දෙන්න එකිනෙකට එකිනෙකට ලං වෙන්න පටන් ගන්නවා. එතකොට සද්ද වේදනා ඉතිරිවෙන කෙනෙකුනේ හිත ප්‍රස්තාව අඩු වෙනවා. විස්තර තේරුම වැඩි වෙනවා. විස්තර තේරුම වැඩි වෙනකොට නම් යෝගාවචරයට ආස්වාසේ ආස්වාදයක් වෙන මට්ටමට යන්න පුළුවන්. ලකෝ ජයග්‍රහණය තියෙනවා මම කියන්නේ මේන ආස්වාසේ මුලමදාව හොඳට පේනවා. ප්‍රසවාසයේ මුලැමැදාක පේන මම දන්නවා ඒක වටිනවයි කියලා. අනික ඔක්කොටම වැඩි මේක හොඳයි කියලා ඒකෙම නිමග්න වේගන එනකොට මේ කාය සංස්කාර ගැන කතා කරන නිසා කියන්න සිද්ධ වෙනවා ආස්වාස සහ ආස්වාස අතරක් වෙනස්කම් වලයක් තියෙනවා. ප්‍රසවාස සහ ප්‍රසවාස අතර වෙනස්කමක් තියෙනවා. කොහොමද මුලින් මුලින් ආස්වාස ගොරෝසුක ගන්නවා දැන් එන්නේ එන්නේ එන්නේ තුනී වෙන පටන් ගන්නවා. ප්‍රසවාසත් තුනී වෙන පටන් ගන්නවා. ඒක සත්‍යපට්ඨාන සූත්‍රයෙන් නරුවට සඳහන් කරලා තියෙන දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීච පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීච පජානාති මොන දීර්ඝ ආශ්වාස කරනකොට මොකද මේ ඇඟ හිත කලබල වෙලාවේ දීර්ඝ ආශ්වාස ප්‍රසවාස කරනවා දැන් ඇතුළට හිත නැවිලා අරමුණ හිත ලඟ වෙන්න ලඟ වෙන්න හුස්ම අඩු වෙන ගතියක් දැනෙනවා මේ අඩුවීමත් එක්ක පුංචි මායාකාරී ගතියක් පුංචි අන්‍ය විහිිත ගතියක් කලකොලොපමක් එනවා ලැහැත්තිලා ගොඩෙනෙක් ඒ අවස්ථාවේ අනිවාර්යයෙන්ම වැටෙනවා. නමුත් ඒක පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. ඒ බුදුහාමුදුරුවෝ ඇඟලා තියෙන ඉරේ හැටි. උන්වහන්සේ අපිට දෙන අභ්‍යාසයේ හැටි. මොකද මේ අරමුණ සියුම් වේගෙන එනකොට ඒකට තියෙන ප්‍රේමණීය ගතිය නැති වෙන්න පටන් ගන්නවා. භාවනාවකටලා මට ලොකු දෙයක් කියලා හිතාන හිටපු එක අයියෝ දැන් ඉතින් මොකද්ද කරන්නේ? දැන් ආනාපාන බංගයක පේන්නේ නැහැ. පිළිමත් ඒකේ ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනසකුත් නැහැ. කියලා අර තුනී වෙන ගතිය, හැඟවි ගන්න ගතිය, ලීන වෙන ගතිය එnde ende ende ende යෝගාවචරය අර හිත නරක කරගන්න ගතියක් තියෙනවා. මට බස් දීපු වැඩේ දැන් කරගෙන යන්න බෑ මොකද්ද ඉස්සර නම් ශබ්ද තිබුණා වේදනා හිතේ දැන් මේ මොකක්වත් නැහැ. අරමුණ නොපෙනී යන්නා වාගේ පේ. දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන් උඟ දෙනෙක් හිත නරක කරන්නේ එක්ක හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. මේක අලුත් කරගන්න. එහෙම නැත්තම් හුඟක් වෙලාවට ඒක දෙයටම තේින්න පටන් අරගත්තොත් ආනපාන සංසිඳනවා ඒත් එක්ක මේ කයත් නැති වෙන වගේ දැනෙන නිසා සමහරව අතගාලා බලනවා කැලේ ටික ඔක්කොම කියනවා කියන. ඉඳ ගන්නකොට තියෙන කැලේ ටික කියනවාද අතපය හේම කියනවා කියලා පරිස් මේ ඔක්කොම මෙන්න මොකද අර යන ගමන අර හැල මේ හැල්ම හැලහැප්පෙනේ. ඉතින් මං මගේ ජීවිතේ මං දකලා තියෙනවා කිසිම කෙනෙක්ට හම්බෙලා නැහැ මේ විදියට වැරදි වලට අහුවෙච්ච නැතිවතු. අනිවාර්යයෙන්ම හුවෙනවා මේක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ මේක තමයි ආත්ම දෘෂ්ටි කියන්නේ ඒක තුනී වේගන යනකොට අපි කොහොම හරි නැවත එහින් බලලා හරි ආත්මය ඇති කරගන්න හදනවා ඉතින් හිතලා හරි ආත්මය ඇති කරගන්න ඒකකින් අපි අර තිබුණු කාලයක් ප්‍රේම කරපු ගතිය නමුත් මම මේ ගේම් ගහන්නේ නෙවෙයි මෙහෙම ඉන්නකොට ඉතින් ගුරුවරයා ළඟට ගියාම කමටහන් සුද්ධ කරනවා කියලා වැඩක් තියෙනවා අපි ධර්ම සාකච්ඡා කළා මොකද්ද කියන්නේ ඒවත් දෙකකට සැරයක් විතර ගුරුවරයා හම්බෙලා මම ඉඳගත්තා මම වාඩි වුණා. මම ක්‍රමයෙන් ආනාපාන දැක්කා. ඒක දිහා බැලුවා. මට පෙන්නේ මෙන්න මෙතනයි. මට ආශ්වාසයෙන්කොට මෙන්න මෙහෙම වැටුණා. ප්‍රශ්වාසයෙන්කොට මෙහෙම වැටුණා. මට ආශ්වාස ප්‍රශ්වාස වලින් මෙච්චර ගන්න නැත්නම් තප්පර මෙච්චර ගන්න විනාඩි මෙච්චර ගන්නක් ඉන්න පුළුවන් කියලා අර එයාගේ ඒ බෙහෙතක් බීලා ඇවිල්ලා බෙහෙතේ ගුණාගුණ කියනවා. ගුරුවරයාට කියනවා. ඇත්ත වෙච්ච හිතිය පුළුවන් තරම් ඍජුව කතා කරන. කතා කරනකොට ගුරුවරයා දන්නවා මෙයාට තර්ක බහුලකම නිසා විතර්ක බව නිසා භාවනා කරන කෙනෙක්ද වේදනා බහුල නිසා ඉතිලි කරන කෙනෙක්ද ශබ්ද නිසා බාධා වෙන කෙනෙක්ද නැත්නම් ඒව මඩලාගෙන ආනාපාන යන්න පුළුවන් කෙනෙක්ද කියන තේරෙනවා ඒක අනුව ශබ්ද බහුල නම් ඒකට උපක්‍රමයක් කියලා දෙනවා ඒකට මෙන්න මෙහෙම කරා වේදනා බහුලයි කියනවා ඒකට මෙහෙම කරා ඉතිලි බහුලයි කියනවා මෙහෙම කරන්න කියලා ඒ දෙන කට උත්තරේ අනුව ගුරුවරයා දෙවෙනි බෙහෙත් පන්ති ලියලා දෙනවා නැත්නම් දෙවෙනි උපදේශ පන්ති දෙනවයි කියන කාර්යයට මේක පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. මුලින්ම කරන්නේ ආනාපාන දාන එක. දාලා කට උතර ගන්නවා. ඒ තමයි මම ඇහුවේ අපි භාවනා කරගෙන යනකොට එහෙම කට උතර ගන්න කමටහන් සුද්ධ කරන කවුරුත් නැත්තම් ඒක ලොකු පාඩුවක් නෙවෙයි. ඇත්තටම ඉන්නේ කලාදයක් තමයි. නමුත් නැති වුණත් පාඩුව අඩු කරන්නයි මේ බණ කියන්නේ. මේ ධර්ම සාකච්ඡා කරන්නේ මොකද මේ ක්‍රමේදී වෙන්නේ යෝගාවචරයේ භාවනා හරියාගෙන යනකොට අරමුණ කීකරු වෙනකොට tempat වෙනකොට ඒක ඇතුළට කරන්න යෝගාවචරය සැකමසු වෙලා භාවනා කඩාගන්න. නැත්නම් අර තුනී වෙන ආනාපානෙ ගොරෝසුට ආයස ආශ්වාස ආයාස කරන්න ගිහිලා අවු කරගන්න. අන්නේ දෙකෙන් එකක් එන්න පුළුවන් ඒක භාවනාවේ දියුණුවක් එහෙම නැත්නම් සුබ ලකුණක් කර්ණපාණිටක දිගට හිත යනවනම් ඒකට ලෑස්ති වෙලා ගිහින් ඊගාවටත් මොකද වෙන්නේ බලන්න එහෙම තුනී වෙන්න ආරම්භ මේක තමයි කාය සංස්කාර සමතේකටපත් කරනවා කියලා කියන්නේ. පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමි කිසිකති කියන්නේ පස්සම්බනේ කියන වචන අපි සිංහලට දාලා තියෙන්නේ සංසිඳුවමින් සංසිඳුවමින්. මොකද්ද සංසිඳුවන්නේ සංසිඳන ආස්වාද ප්‍රසවාසයේ අවුස්සන් නැතුව ඉන්න එකයි මෙතන සංසිඳනවා කියලා කියන්නේ. හිතලා හෝ ගුරුසුට හුස්ම ගන්න කියලා අවුස්සන් නැතුව හේවම සංසිඳ වීම තමයි ශික්ෂණය. ඒක තමයි ආර්යනාථලාගෙන මේ හික්මීම. ඒක තමයි ආර්යනාථලා අපට උගන්වන දක්ෂකම. එහෙම නැත්නම් කුසලයේ. මේකයි ආර්යනාථලා අපි දැක්කේ අපිට ලාභේ. සත්‍තුචන්නාදලා දැක්කේ ලාභ උන්වහන්සලා කියලා දෙනවා. අරමුණකට ඒක දැම්මොත් බොහෝ වෙලා බලනකොට අරමුණ එපා වෙන ගතියක්, කම්මැලි කරන ගතියක්, අවුස්සන ගතියක් හිතට එනවා. ඒක ස්වභාවයි. අන්නේ වෙනකොට ඒක දැනගෙන එහෙමම අත්තරමුණ දිගේම යන එකටයි අපි මේ ශික්ෂණය කියන්නේ. අපි ඒකටයි මේ දක්ෂකම කියන්නේ. මේක වෙන්නේ මොකද්ද? සම්බපාපස්සා කරනවා තමයි. මේක දිගේම හුස්ම දිගේම කිසිම පාපයක් අපෙන් සිදු වෙන්නේ නැහැ. පිරිසිදු චිත්ත සංතානයක් ඇති වෙනවා. හිතේ පිරිසිදුව සත්තාන විසුද්ධිය කියන්නේ ඕකයි. ඕකෙන් නැගිටලා ගියොත් අපෙන් કોઈ කාය කර්ම සිද්ධ වෙයිද, වාචික කර්ම සිද්ධ වෙයිද කියලා අපට කියන්න බෑ. ඔකට චේතනා එකතු කරුවොත් හයියෙන් හුස්ම ගන්න ඕනේ එහෙම නැත්නම් මේක ගැන කල්පනා කරන්න ඒත් වෙන්නේ පෑදී තියර බොරදී එක්කීමක් තමයි. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. නමුත් මෙතනදී ඒ සම්සිඳ වෙනදී එහෙම මේ අද්දි බලන් ඉන්නවා කියන එක එච්චර ලේසි වැඩක් අපේ හිතේ ඒ තරම්ම විවිධත්වය දක්වනවා. අපේ හිත নানা ආකාර දේවල් ඉන්නවා. අන්නේම ඉල්ලන දේවල් තියෙද්දි හිත කී කරු කරනවා කියන එක අර කලින් කියාපු පියවර සේරම එකලස් වෙලා. ඉස්සරහට දක්ෂකමක් ඇති කර ගැනීමේ සූරකමක් මෙතන තියෙනවා. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අපිට තේරෙනවා මෙන්න මේ වෙලාවේදී සැකයට හිත දෙන්නේ නැතුව නින්දට හිත වට ගන්නෙත් නැතුව මැද මාර්ග දිගේ යනවා නම් කඹේ විදිනා වගේ වැඩක් තියෙනවා. ඒ දණ්ඩත් කියන්නා වගේ වැඩක් තියෙනවා. අනේ එතෙන්ට තේරෙන යනකොට තේනවා හිතේ කිසිම රාගයක් නැහැ. හිතේ කිසිම ද්වේෂයක්වත් නැහැ. නිදිමතක් ආදී මෝහයක්වත් නැහැ. ඒ නිසා මුළු සංසාරෙම ඉස්සල්ලාම යෝගාචර තේරුම් අරගන්නවා මේ නික්ලේශී හිත කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒක ගත්තේ කොහොමද? අරමුණට සාපේක්ෂවයි ගත්තේ. දැන් මේ අරමුණත් ගෙවිලා ගිහිල්ලා. හිත තියෙන්නේ කිසියම් රාගකින්, ද්වේෂකින්, මෝහයකින් තොරව, ආශාවකින්, තරහවකින්, නිදිමතකින් තොරව මෙන්න මේකට අවදි වෙනවා කියලා කියන්නේ හිත පිරිසිදු කළ හැක්කක් බව. ඉස්සල්ලාම තේරුම් ගන්න. මේකට කියනවා පස්සම්බයං කාය සංකාරය. කාය සංසිද්ධ කාය සංස්කාර සංසිද්ධ වෙනවා. කාය සංස්කාර සංසිද්ධ වන සංසිද්ධවන්ට දැනට වෛද්‍ය විද්‍යාව හොයලා තියෙන විදිහට මේ තරම් කය සුවය එළවන සුව සේවාව සිදු වෙන වෙන මොනම චිත්තක්ෂණයක්වත් නැහැ කියලා. මෙතනදී තමයි මුළු කයම හිතත් එක්ක හරියටම එකලස් වෙලා සුව සේවාව පටන් ගන්න තැන. තමයි හොඳට පටන් ගන්නන්නේ මෙතනදී මේ මෙතෙන්ද ගන්න පුළුවන් නම් ඒ කියන්නේ හොඳට ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක හිත මෙතෙන්ද කීකරු කරන්න පුළුවන් නම් ඕනම heart attack එකක් නතර කරන්න පුළුවන් කියන්නේ. heart attack එකේදී බය වෙලා තමයි කුලප් වෙලා තමයි ඔබ බේරුම් කරගන්න බැරුව යන්නේ. නමුත් හිත තැම්පත් කරන්න පුළුවන් නම් ඇටැක් එක නැතිවෙනවා. මේ ළඟදී ඔය ඇමරිකාදී සිද්ධියක් වෙලා තියෙනවා. ඒ නෝනා කෙනෙක් නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් මේ අලුත් මේක නිසා එයා ඒ ශාස්ත්‍රයේ මම පොස්ට් ડોක්ටර් ස්ටඩි එකක් කරලා තියෙනවා. ඒ ස්ටඩි එක කරනකොට කරන්නේ ඒ ආනාපාන සතිය වගේ කරන් දැරලා එයාගේ මොළයේට ඉලෙක්ට්‍රෝඩ් සයිකල් කරලා බ්‍රේන් වේව්ස් බලනවා. කනෝට ආනාපාන සංසිඳනකොට ඇති වෙන ඒ බීටා වේව්ස් වල වෙන්නේ සංසිද්ධියම හොඳටම දැන් හොයලා තියෙන ප්‍රකට කරලා තියෙන්නේ ඇත්තටම මීටරෙන් කියන්න පුළුවන් ආනාපානිය යනවද නැද්ද කියලා. ඉතින් මේ නෝන මහත්තයා තමන්ගෙම ඔළුව දාලා ඒ කියන්නේ මීටරයකට හයි කරගෙන ස්ක්‍රීන් එක බලන ඉඳදී heart attack එකක්. ඒ හොඳට දැනගෙන ඉඳලා තියෙනවා. කල්ලාතු heart attack එකේ ප්‍රශ්න තියෙන්නේ බය આવොත් තමයි. බය නැතුව හිටියොත් මොකද්ද වෙන්නේ කියනකොට අර සම්පූර්ණ මොලේ වැඩක් කරගන්න බැරුව අන්දමන්ද වෙන හැටි එතනින් ගියාම හાર્ට් එකෙන් එන වේව් අනුව මොලේ කලබල වෙන හැටි සේරම බලන්න දලා තියෙනවා මම හිතන්නේ විනාඩි 10ක විතර වගේ ඒ අතරමැද අවස්ථා කීපයක්ම ඇවිල්ලා තියෙනවා මල මැරුණා ඉවරයි මොකක්වත් නැහැ කියන ඒ සංඥාවල් එන හැටි තේරම දැකලා දැකලා ඉවර වෙලා නැගිටිනකොට මේ මනුස්සයා නෙමෙයි නැගිටලා තියෙනවා සම්පූර්ණ වෙනස් කෙනෙක් බවට පත් වෙලා ඊට පස්සේ කාටි කරලා කියලා දැන් ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා අරගෙන කියවන්න පුළුවන් මේක හරහා යන්න පුළුවන් කලබැටෙන දේ තක්කමුක්කවත් දරුවෙක් මරනවා වස්තු විනාශ වුණා ඥාතින් විනාශ වුණා කියනකොට ඒ පණිවිඩේ ඒ ගැම්ම ඒ ෂොක් එකත් එක්ක මේ ආනාපාන වගේ සංසිඳලා සංසිඳිච්ච තැනක ඉඳලා බලන්න පුළුවන් නම් කය ආතුර වුණාට හිත ආතුර වෙන්නේ නැතුව ඉන්න තැනක් තියෙනවා කියලා තේරෙනවා. ඉතින් අපි හිතනවා දරුවා මරනොත් ඇඬුවේ නැත්තම් සෞඛ්‍යයි කියලා. පඬන්නම ඕන. වස්තු නැති ඡාන කලබල වෙන එක තමයි සොබනක අල්ලපු විතර මිනිස්සු හරි බලන. මේ පුතුම නාඩගමක් මේක කියන්නේ දැන් මලගෙදරට ඇඬුවේ නැත්තම් කවුරුත් හරි රවුස් ඉඳලා කුලියට හරි කවුරු හරි ගෙනලා අඬවනවා කියලා නැත්තම් ගෙදර මේක ලක්ම කැපෙනවා. මෙතන මරණයක් කරනවා අඬන්නම ඕන. ඔබ උපතුමක් එක්කම බර්ත්ඩේ පාටියක් දාන්නම ඕන. නමුත් මේ හිත කියන්නේ ඒක මේ පස්සේ පටන් ගන්න දෙයක් අවශ්‍යම නැහැ. මරණය කියන එක ස්වභාවිකයි. උපත්ති කියන එක ස්වභාවිකව පාට දාන්නාදී ආමංගල්‍ය කරන දෙයක් නැහැ. මෙන්න මේ කාය සංස්කාර වංශිදෝමේ බලාගෙන ඉන්නකොට ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා අපේ හිත කොච්චර තත්ත්වගත වෙලාද තියෙන්නේ ඒ ඒ දේවල් වෙනකොට සුභ වශයෙන් ගන්නවා අසුභ වශයෙන් ගන්නවා හොඳ වශයෙන් ගන්නවා නරක වශයෙන් ගන්නවා ප්‍රතික්‍රියා කරනවා කියන එක මේ කය මමය කයෙහි ආත්මේ පිළිලා තියෙනවා නියෝජනය කරනවා ඒ නැත්නම් ආත්මේ කයෙන් නියෝජනය කරන නැත්නම් කයෙහි තමයි ආත්මේ තියෙන කියන එක අපි නොදැනගත්තර කොච්චර මුල් බහලා තියෙනවද කියලා පේනවා. ඒක පේන්නේ විකල්ප අවස්ථාවේ ජයග්‍රහණ ලැබෙනකොට. මුදුතෝම කය නියෝජනය කරන ආනාපාන සංසිතෙtti කලබල වෙන්නේ නැතුව ඒක දකුණුක වෙන්නේ නැතුව ටික ටික ටික ටික පුරුදු කරලා පුරුදු කරලා අඩියටම බස්සපු දවසේ අත්‍ය අඩියට බසන කියන එක හුඟක් අමාරු දෙයක්. වචෙන් කියන්නේ. බස්සපු දවසේ චේතනාව ඇත්තටම කියනවා නම් ඒ වෙලාවේ කිසියම් චේතනාවක් පහළ නොකර සම්පූර්ණ හිත, කය, ආස්වාද ප්‍රසවාස සංසිඳන සංසිඳන නිකන් ඒරෝප්ලේන් එකක් ඔටෝ පයිලට්ින් ගන්නවා වගේ. සම්පූර්ණ සම්බර භාවයක සම්පූර්ණ යන්ත්‍රය වැඩ කරන්න පටන් ගන්නවා. එච්චර සපක් එච්චර සෝසේවාවක් එච්චර පිළිච්ච ගතියක් එච්චර ජීවත් වෙන මොහොතක් කවුරුම කවදාකවත් ඇහෙන් රූප බලලා ගන්න බෑ. කද්දාක කණේ සද්දාල ගන්න බෑ. කද්දාක නාසයෙන් ගඳ සුවඳ බලලා ගන්න බෑ. එච්චර රසදායකතාවක් නෑ. කොච්චර සුභෝගී දේවල් වස්තු කියන්න බෑ. කොච්චර හොඳ දේවල් අනුව ෆිලොසොෆයිස් වෙන්නේ. හිතේ තර්කමවත් බෑ. සියල්ලම විස්රාම වෙනකොට ඇහ කන දිව නාසය කය මන මේක බොහොම ඕලාරික මේ විස්රාමයක් වෙන්නේ නැහැ. ඉස්සාම වෙනකොට මුළු ජීවිතේම ජීවත් වෙන්න පටන් ගන්නවා. ඊටවසන බුදුහාඳුරෝ කියනවා මේ නකුල ගහපති ඔන්නේ කය කලෙට වෙච්චාය. හිත නිද නොවීම පිළිබඳ හික්ම හික්මෙන්ද කියන එක කියන්නේ ඔතන තමයි. මේ හැබැයි 100ක් හික්මීමක් නෙමෙයි මේ අපිට දන්නා ක්‍රමයේ හැටියට යන්තම් ඉස්මතු කරලා දෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ කියනවා උපදේශ නොලබපු ආර්ය උපදේශ නොලබපු සත්පුරුෂ උපදේශ නොලබපු උන්වහන්සේලා දැකපු නැති උන්වහන්සේලාගේ භාෂාව තේරෙන්නේ නැති උන්වහන්සේලා පිළිබඳ හික්මෙච්ච නැති කෙනාට කයේ වෙනස්කම් වෙනකොට සරීමක් ස්පන්දනයක් දුකක් ඇති වෙනවා. ඒක හොඳට හික්මවලා කීකටු කරගත් එක්කනාට එයා අඩු ගානේ කය ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා වයසට යන ඉස්සෙල්ලා ඥාති මරණ සිද්ධ වෙන්න ව්‍යසන වෙන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න මේ කයේ පැවැත්මට සම්පූර්ණ ස්වාධීන වෙච්ච වෙනම එකක් තියෙනවා ඒ தත්වෙට යන්න නම් ඇහිලි ගැහින් එක බෑ චේතනාත් එක බෑ සම්පූර්ණ චේතනාවලට සම්පූර්ණ ආශාවල් වලින් තොරව යන්න ආරින්නවා එනිසා භාවනා කරන තාක්කල් කවදාකවත් භාවනා සිදුවෙන්නේ භාවනාව සිදුවෙන් ගන්න එකයි භාවනාව කරන්නේ කියන්නේ. ඒක පටන් ගන්නකොට ගොඩක් දේවල් කරන්න උත්සාහ කරනවා. ඒ කරනවා කියලා කියන්නේ තාම සක්කාය දිට්ඨිය ආත්මවල කරනවා. තානාපාන වගේ සංසිඳිලා සංසිඳිච්ච එක දිහා කිසිම ඇඟිලි ගැසීමකින් නොකර බලාගෙන ඉන්න පුළුවන් තරමේ තත්ත්වයට එනකොට තමයි තේරෙන්නේ හොඳට මදේට බහින්න ඇති. ගොබේටම යන්නේ නැති. හොඳටම භාවනාවේ ධර්මෝජාව වැටෙන්නේ නැති. කිරිතහ වැටෙන්නේ නැති. ඒ කාය සංසිඳන මට්ටමේ නැත්නම් කාය කාය සංස්කාරයන්ගේ සංසිඳීමම භාවනා ජීවිතයේ සෑහෙන සතුට වෙන්න පුළුවන් තරම්. ඔක්කොටම හම් වෙනවා කියලා මම සාතික කරන්නේ නැහැ. ඔක්කොටම වැරදින ක්‍රේතෙන් යන්න පුළුවන් කියලා සාතිකයක්වත් නැහැ. නමුත් කළ හැක්කක් බව. ඒකට මේ කරුවචන් වහන්සේත් එක්කම රැවට්ටුව ජේතවනාරාමයේ අවුරුදු 2500කට ඉස්සර ඕනේ. දැන් උනත් හරියට සතියේ යුක්තව නැත්නම් ආනාපාන සතිය පිළිපවන කටයුතු කරනකොට ඒක සුමානයක් දෙකක්. ඒක දිගට උත්සාහ කළොත් කෙනෙකුට අත්දැකිය හැකි සත්‍යයක්. මම ඒක කියනවා ගියලු ලෝකේ ඉන්න ඔක්කොටම නෙවෙයි. නමුත් කරන උග දෙනකොට හම්බ වෙනවා. හම්බුනාට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සංසිඳීමට ඉඩ දීලා ඇඟිලි නොගා බලානින්ද ගන්න තිකම තමයි අපිට තියෙන දෝෂේ. නැත්නම් මේ ඉන්න කට්ටියකෙත් මම දන්නවා 100ක් 40ක්ම ඔය தত্ত্ব අනිවාර්යයෙන් මේ වෙනකොට අත්දකලා තියෙනවා. නමුත් ඒක අවුල් කරගන්න. මේ වැරදිලයි කියලා හිතනවා. මේ මේ මොකක් හරි මගේ දෝෂයක් කියලා හිතනවා. ඒකෙදිත් මේ බණ ඉවර කරන්න ඉතල මම කැමති වචන දෙයක් මතක් කරන්ද. ඉතින් මේ වගේ ආනාපාන සංසිද්ධියේදී තනියේ දණ්ඩක කඹයක් මැද ඇවිදින කෙනෙක් වගේ ඒ කඹේ මැද හරි ඇවිදිනවා කියන අවස්ථාවක් හිතන්න. ලොකු සීරු මාරෝක යහපත් වෙනහටත් වැටෙන්න තු යනකොට ඒ පුද්ගලයා තුළ ඉච්ඡාවක් වේවා පුරුෂයෙක් වේවා බැල්තික් වේවා උපද්දෙක් වේවා. තමන්ගේ සීලය පිළිබඳ සැකයක් එහෙම ආවොත් සම්පූර්ණ හෙල්ලුම් කරනක් යනවා. එනිසා ඒ වෙනකොට සාහිතිකයක් තියෙනවා තමයි මේ සීලය පිළිබඳව තමන්ගේ අධිකාරී ශක්තියක් තියෙනවා. තමන් දැනගන්න ඕනේ මේ අනුන්ගේ හිත් වලට බාධා කරමින් තමන්ගේ හිත හදන්න බෑ. එනිසා සීල සත්‍යයන් කෙරෙහි ඒ අනුකම්පාවයි කියලා හතුන්න මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාර කියන මා මුලින් ප්‍රතිපත්ති වශයෙන් ඕක පිළිඅරගෙන තියෙනවා වාචසික වශයෙන් කික්මක් තියෙනවා ඒවා දෙස් දෙන ගැටයක් එකට આવොත් මෙතනදි ලොකු හෙල්ලුම් කමක් වෙනවා ඒකෙන් යම් ආකාරයකින් හීනමානයකින් හෝ අධිමානයකින් ප්‍රේම කෙනෙකුට මෙතෙන් තරට හරි බයක් ඇති වෙනවා මේක මේ මගේ චරිත ලක්ෂණ අනුව ආපු පිස්සුවක්ද ලෙඩක්ද කියලා ඒ නිසා උගව දෙනෙක් මේ රටවල් වුණා කවුන්සලින් වලට යනවා කවුන්සලින් ගියාම අර මිනිස්සයා ආයෙත්තර gediya pitin මාත්මය අඟට අරන් දීලා කියනවා ගෙදර ගිහිල්ලා මේකත් එක්ක හොඳට ජීවත් වෙන්න කියලා. අර කැඩෙන ආත්මය ආයෙ වෙල්ඩින් කරලා දෙන එක තමයි අපේ කට්ටිය මෙහෙ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕක කොහොමද කැඩිච්ච දෙයක්, පිපිරිච්ච දෙයක්. ඔක මැරෙන්නේ ඉස්සලා දැක ගන්නවා. නැල්ලෙට වෙන්නේ ඉස්සලා දැක ගන්නවා. වායත කියන්නේ ඉස්සලා දැක ගන්නවා නම් ඔය කැඩුනා බිඳුනා කියලා බය වෙන්න දෙයක් නැහැ. මේ වීදුරු භාණ්ඩයක් කොහොමද කැඩෙන සුළු දෙයක්. ඔබ බිම් වැටලා කරනවා කියලා ඔච්චරම උඩ පනින්න දෙයක් නෑ නේ. විතර කියන්නේ කැඩෙන දෙයක්. කගේ මේ ශරීරය කියන්නේ රූපය කියලා කියන්නේ කැඩෙන පිටිසු දෙයක් කියලා භාංගුර දෙයක් කියලා දැනගන්නයි ඒ රූපයේ අන්තිම ලේසට යනකම් දැක දැක දැන දැන ඒවා ගැනීමක් කරා. අන්නේ ඒවා දාපු කෙනාට හොඳට ඒක තුනී වෙද්දි හිත කලබල කරගන්න නැතුව. අවශ්‍ය ගන්න නැතුව. ඉන්න පුහුණුව ලබන්න තමයි කල්යතුම සීලක පිහිටලා හොඳ සද්ධාදී ගුණ දියුණු කරගෙන ඉතින් ගියොත් එතකොට තේරෙනවා යම් ආකාරයකට එවැනි අරමුණේම තමයි නමුත් අරමුණේ ඉතල ප්‍රකට නැහැ නමුත් තමයි ඒක දැනගෙන යන්න වෙනකොට මේ පාරේ තමයි අනිවාර්යම සරුවචනාංශ කී කියලා. මේ පාරේ තමයි සෑම රහතන් වහන්සේනමක්ම ගිහිල්ලා තියෙන්නේ. මේ පාරේ තමයි සෑම ආර්යයන් වහන්සේනමක්ම ගිහිල්ලා තියෙන්නේ. මම කවදාකවත් මේක කලින් මේක ගිහිල්ලා නැහැ. මම අද තමයි මේක යන්නේ කියලා <coughs> අර පුබ්බේ යනසුතේසු ධම්මේසු පෙර නොඇසු නොයිරු මේකේ පුදුමාකාර ආත්ම විශ්වාසයක් එන්න පටන් අර ගන්නවා ඒකට හේතුව එච්චර අමාරු මේ කටයුත්තක් ඉස්සෙල් ඉස්සෙල් දවසවල මේකේ ආයාසයෙන් අපි මේකට අවුල් පාස දාගෙන පැහැදිලියට පොරදී එකතු කරපු හැටි අද ජාම බේරගත්ත හැටි තේරෙනකොට තේරෙනවා ධර්මයේ සදාකාලිකයි නැත්නම් අකාලිකයි ධර්මයේ පරණ වෙනවා කියලා දෙයක් නැහැ ධර්මයේ කවදාකවත් පිළිමු වෙනවා කියලා දෙයක් නැහැ පිළිදු වෙන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් නිසා. අපි හරියටම දැනගෙන කටයුතු කරොත් ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් බෞද්ධ බෞද්ධ ભેදයක්වත් පැවිදි උපවිදි ભેදයක්වත් නැහැ. හරියට එකලස් වුණොත් නම් වදින. එකලසුනේ නැත්නම් අපි කොච්චර ජාති ප්‍රාර්ථනා කරත් වදින්නේ නැහැ. ඉතින් මේ එකලස ගන්න එක තමයි වැරදි රාශියක් කරලා මේ අපි අද ලැබිච්ච ඉදී අපි කතා කරේ මේ කයේ තියෙන කාය සංස්කාර තේරුම් ගැනීමෙන් කයේ කර්මඵල චංචල ආවත් හිත ආතුර කරගන්න නැතුව ජීවත් වෙන්නේ මූලික පාඩම. ඉතින් මේ අනුව අපිට විස්තර කරන්න වෙනවා. ඊට පස්සේ වචී සංස්කාරවල කැළඹීම හරහා යන හැටි. මනෝ සංස්කාර නැත්නම් චිත්ත සංස්කාර හරහා යන හැටි. මෙන්න මේ තුන ඉක්මවනකොට තමයි මේ පළවෙනි මාර්ග ඥානයේ සුදුසුකම. එහෙම නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සමත් වීමක් විභාගය සමත් වීමක් වේ. ඒ එක්කම ඒ කයේ නැත්නම් රූපයේ මනින්න කරන්න පුළුවන් දේ පිළිබඳව ඒ නොසලෙන ගතිය, අසලෝකේ කම්පා නොවන ගතිය පුහුණු කරගෙන යනකොට ස්වභාවයෙන්ම වේදනාව පිළිබඳව ඉඳගෙන ඉන්න කයේ ඇති වෙන සැප වේදනා, දුක් වේදනා පිළිබඳව අභ්‍යාසයේ වෙනම කළ යුත්තක් නෙවෙයි. මේකත් එක්කම අනුයාතව යන වැඩ පිළිවෙලක් තියෙනවා. හැබැයි මේකේ දක්ෂ වෙන්න වෙන්න තමයි අපි අරකට සුසුකම් ලබන්නේ. ඊට පස්සේ චිත්තානුපස්සනාව කියලා මේ හිත මේ සම්බන්ධව හැලහත් පිළිගන්නේ නැති අදහස් ගන්න නැති සැලෙන නැති ඒ ටික ඉවර කරාට පස්සේ තමයි ධර්මානුපස්සනාවේදී සම්පූර්ණ කාය වේදනා කාය වේදනා චිත්ත කියන කොටස වලට අහු වෙන ති සාරෝ ලෞකික හැමදේම අහු වෙන පටන් ගන්නවා. මේ මේ සූත්‍රයේ හඳුන්වන කාර්යපුත්‍රාංශ වෙනලා දෙන්නේ ඉස්ලාම රූපය පිළිබඳව මේ රූපේ නෙවෙයි ආත්මය කියලා කියන්නේ රූපය ආත්මය පිළිබඳවක් නෙවෙයි ආත්මේ රූපෙ පිළිබඳවක් නෙවෙයි ආත්මය රූපේ පිටක නැහැ කියලා දැනගත්තා වගේම වේදනාව කියලා කියන්නේ ආත්මය නෙවෙයි ආත්මය කියලා කියන්නේ වේදනාවේ නියෝජනයක් නෙවෙයි වේදනාව කියන්නේ ආත්මයේ නියෝජනයක් නෙවෙයි ආත්මේ පිටලා තියෙන්නේ වේදනාවක නෙවෙයි සංඥාවක නෙවෙයි සංස්කාරක නෙවෙයි විඥානික නෙවෙයි කියලා ගැඹුරකට අනගහන යනවා මේ ඇත්තටම උගාවක් ගැඹුරු එහෙම නැත්නම් අපි කියන බරපතල ගැඹුරු පරිච්ඡේදෝපාදී සත්‍යචාරි සත්‍ය දුන්ජාම ඊටපල ධර්ම ඔක්කොම විතර. මේ එක දෙයක වටිනාකමක් නෑ වටිනාම දේ තමයි ඉඳගෙන මේ කයට හිත අරගෙන ආනාපානට දාගන්න පුළුවන් නම් ඒක උතුරු ඉබේ සිද්ධ වෙනවා. ඒකට උනන්දු කරවන්නයි ඔය ගැඹුරු කොටස් උගන්ලා දෙන්නේ. ඒක වැදගත්ම දේ තමයි මේ පළවෙනි නැන්න. පළවෙනියෙන් මේකට හැරිච්ච එක. ඒක උනාට පස්සේ ඒක Java කරන්න උත්සාහ කරන්න යන්න එපා. දිගටම පහසුකම් දිදී වෙන්න යනකොට මේ එකක දක්ෂ වෙනකොට අනිත්‍යත් ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා භාවනාවට බහපු කට්ටිය උංගා පශ්චාත්තාප වෙනවා. අපිට ත්‍රිපිටකය පිළිබඳ දැනුමක් නැහැ, අපිට උත්කෘෂ්ට වූ දීලයක් නැහැ, අපිට දක්ෂ ගුරුවරයෙක් නැහැ. ඒ මොකද මේ ඉක්මා කරගන්නේ. අර අත්‍රම් විත්‍රදාන පාත්‍යයක් හිටපු gedara කතාවක් අවේ තුනේ පුතේ සඳහන් කරලා තියෙනවා. ඒක තාත්තය ඇවිල්ලා හැමදාම ඒක විතර මනස දුක් වෙනවා පිටරට දාන්න කරතරම් පිටර. ඉතින් ඒ තාත්තා කල්පනා කරවලු දරුවෝ තුන් දෙනෙකුත් ඉන්නවා ගෑනු මනුස්සයෙක් ඉන්නවා මාත් ඉන්නවා මේක එක එක දවස් එක එක පිටරය අරගෙන බෑ බඩවල්ල පිටර ටික ඔක්කොම එක දවසේ ගත්තොත් හරියි. තාත්තා ආපස්සට ආව වෙලාව කල්ලලා උගේ බඩපැලුවා. බඩපැලුවා බලනකොට ඇතුලේ කිසිම පිටරයක් නැතුව අර තනි වත්තරේ තනි පිටරේ දාන වාතයක් නැරලා ගියාම වෙනදාම් වෙන පිටරෙත් නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ওই ලැබෙන ක්‍රමය හොඳයි. හැබැයි ඒකට හැමදාම මේ නිච වෙලාවක වාඩි වෙන එක, කයට හිත ගන්න එක, ඊට පස්සේ ආනාපානට හෝ බින්දින හැකලින් වගේ අරමුණට හිත අරගෙන ඒක දිගේම යන ගමන නිකම් ගල් ගුහාවක් ඇතුළට ඇතුළට යනවා වගේ මෙටි මෙටි වැඩි හරි චිත්තක්ෂණයක හෝ ජීවුණක් තියෙනවා නම් ඒක හිතා ගන්න ඕනේ මේ අපි ගමනක් මේක තියෙන්නේ ලෝකේ කිසියම් දෙයක් මේකට උදව් කරන දෙයක් නැහැ. තන්නේ කරම අපේ වීර්යයෙන් ශ්‍රද්ධාවෙන් සතියෙන් මේක තනවා වඩා ගන්න ඕනේ නිසා හොඳට වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා යන්නව කියන එක නැවත නැවතත් ඒ කල්යාණ මිත්‍රාසු ලබා ගනිමින් ඒකට අවශ්‍ය අනුග්‍රහ ටික කරනකොට අර කය යෝගී වුණත් හිත රෝගී නොවීගෙන ගත කිරීමට දක්ෂකම් පුහුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් යනකොට පළවෙනියෙන්ම ඒ හිතට එන ආනිසංස ටික Tamanටම තමයි තියෙන්නේ. කියනවාට පස්සේ තමයි සූත්‍ර කියවනකොට නැත්නම් තව කෙනෙක්ගේ ප්‍රශ්න අහනකොට ආ මේක තමයි මේ රත්වචන් වහන්සේ මේ ආරණ සූත්‍රය කියලා කියන්නේ කියලා ධර්මානුරූපව වැටෙන්නේ පස්සේ. <clears throat> ඒක උදව් කරන්නේ තමන්ගේ භාවනාවට නෙවෙයි. මේ තමන්ට වෙච්ච සීක්තිය කාටද කියලා දෙනකොට. ඒකයි ගැඹුරු සමීකරණ ගැඹුරු ධර්ම ගම්බීර කොටස් ඕන කරලා තියෙන්නේ ලෝක සාසනයට. තමන්ගේ සාසනයට ඕන කරලා තියෙන්නේ මේ ආධුනික හිත. යටහත් පහත් කරන හැමදාම මේ දේ කරනකොට ඉස්සරහට යන පටන් ගන්නවා. ඒ නිසා අද දවසේ අපි තහයන වෙලාවක් කරන් තියෙන නිසා මම කැමති මේ ධර්ම දේශනාව නතර කරන්න. මම බලාපොරොත්තු වෙනවා අපිට හෙටත් මේ වගේ ඉඩක් හම්බෙච්චාම මේ නකුල පිටු සූත්‍රයේ අනුව මේ කායanusasනාවෙන් නැත්තම් රූපය අනුව ආත්මය ඇති වෙන සත්‍ය සහ නැති වෙන හැටි ඒක තේරුම් ගැනීමෙන් කය ලෙඩ වුණාට හිතන වෙද ලිඩන වෙන පිළිබඳව තියෙන කතාව වේදනා සංඥා සංකාර කියාවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඒ ගැඹුරු ධර්ම වුණාට වැදගත් වෙන්නේ මේ මූලික පාඩම් නිසා සිළු දිනාට මේ ඉදිරිපත් කරපු කොටස් වලින් තමයි තිබුණ සුතමේ ඥානයක් ටිකක් වැඩි කරගෙන කරගෙන යන භාවනාවටත් ධෛර්යයක් ඇති කරගෙන තමයි මේ යන පාර පිළිබඳව තමන්ගේම ආත්ම විශ්වාසයක් ඇති කරගෙන ක්‍රී කිරීමෙන් කරන්න උත්සාහ කිරීමෙන් කරන්න ලැබීමේ සියලු දිනාගම මේ කායගත සතිය, කායනම පවතින සතිය තව තවටත් දිනු පවුණු වේවා. ඊයනෝ ඊතුරු ධර්ම වීර්ය සමාධි ප්‍රඥා ධර්ම දිනු වීමෙන් අපි මේ ගැඹුරු සාධකාරී මේ වැඩේට බැස්සේ සම්මාකාරයෙන් මේ ලැබුණා වූ සර්වඥ ශාසනයේ මේ බුද්ධ ශාසනයේදී අපිට මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතය තුළදීම උපරිම අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්න ඒ සියලු අත්දැකීම් ලබා ගැනීමට මේ ධර්ම කොටාසය අත්තම තමන්ගේ ව්‍යාපාරත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද සිනී ධර්ම දේශනාව මම නතර කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කාලවටන ඇටියට බලාපොරොත්තු වෙන්නේ හයස් නතර කරන්නයි අන්තයි භාගයක් වැඩි කරලා ගත්තා දැන් නම් ඒකයි භාගෙත් කිහිල්ලයි තියෙන්නේ ඒක දැන් 6:26 වෙලාව නමුත් ලිඛිත ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉතින් ඊයම් කරුව තව කාටද වෙන ප්‍රශ්න තියෙනවා නම් ආරාධනා කරනවා මම ඒක ඉතින් කාලය මේක සඳහා ගත කරන්න කොහොමද නැද්ද කියන එක පෞද්ගලික තීන්දුවක්. මේ වෙලා තියෙනවා නම් අපිට පුළුවන් මේ ප්‍රශ්න දෙකට බලන්න. ධර්ම සාකච්ඡාවට ආරම්භ කරනවාද නැත්නම් මෙතන සමාප්ත කරනවා කියලා මම යහන්. ලිඛිත ප්‍රශ්න වලින් තියෙන්නේ අනුශය හා ආශ්‍රව පැහැදිලි කරන්න කියලා. මේවා තමයි මම කියන්නේ ගැඹුරු කියලා. ගැඹුරු කොටස්. ඒ වගේම ඇත්තටම මම මගේ වචනෙන් කියන්නේ මූල ධර්ම ප්‍රශ්න. ප්‍රායෝගික වශයෙන් අපිට ඉච්චරම තදවල ආදායකාරයක් නැති නෑ අදාළයි නමුත් ඉච්චර ගැඹුරු නෑ නමුත් අපි මූල ධර්ම වුණත් අපි බෞද්ධ වශයෙන් අපි දැනගත යුතු නිසා අනුශේ කියලා කියන්නේ ඒකට බහින්ද සරුවත්තරන්චි අපිට අඳුනලා දීලා තියෙනවා අපේ හිත කොහොමදක් තියෙන්නේ නිවන් මට්ටමේ ගමයි නැත්තම් හොඳටම අවබෝධ කරගත්ත හිතක් අපිට තියෙන්නේ ඒක කෙලෙස් ආවාර තුනකින් වැඩිලා තියෙනවා කියනවා. පරිඋත්තාන කෙලෙස් දීචිකම කෙලස් පරිඋත්ථාන කෙලස් අනුශේ කෙලස් කියන්නේ. ඉතින් අපි ওই වටේ වැහිලා තියෙන කුණු ටික අනුව තමයි අපි එකිනෙක හඳුනගන්නේ. ඒක ඇතුලේ තියෙන ප්‍රകൃතිය අතින් අපි ඔක්කොම සමානයි. පිට තියෙන කුණු අනුව පිටින් අපි ගෑවිලා අපි රුචි අරුචිකම් පෞරුෂත්වයේ අනුව තමයි මෙයා ගන්න කෙනා මෙයා පිටින් කෙනා මෙයා හොඳ කෙනා මෙයා නරක කෙනා මෙයා දක්ෂ කදක්ෂ කියලා ගන්න අර පිට බැඳලා තියෙන මලකඩ අනුව තමයි. ඒ මලකඩ හූරන්න එච්චර අමාරු නෑ. පුරපු ගමන් තේරෙනවා ඇතුලේ තියෙන තනි කර ගඳ රත් කරන කියලා. නමුත් අපි හරිය අකමැති අර කුණු ටික නැති වෙනවා. ඒකේ තමයි අපි ඩෙන්ටිටි ඒක තමයි අපි අඳුරගෙන තියෙන්නේ. මේ කුණු මට්ටම් තුනක් තියෙනවා. එකක් තමයි වීතික්‍රම කියලා කියලා කියන්නේ අපේ ඒ තියෙන ගති නිසා අපි ළඟ ඉන්න කෙනෙක් මරන්න උනත් පිළිගන්න. ළඟ ඉන්න කෙනෙක්ගේ වස්තු හොරකම් කරන්න උනත් පිළිගන්න. ළඟ ඉන්න කෙනෙක් කාමක කාම මිත්‍යාචාරයකට පෙළඹෙනවා එයාට මොන වුණත් කමන්නේ නැහැ. ඒ කියන්නේ වීතික්‍රමණය කරනකොට උල්ලංඝනයක් සිදු වෙන්න පුළුවන්. සමාජ නීති උල්ලංඝනය කරගෙන යන තරමේ කෙලස් ත්‍යාගයක් අපලන්නේ තියෙනවා. වචන කතා කරනවා එයා හිතනවත්මක් කරන්නේ. ඒක කේලමක්මක් කරන්නේ. පරිවචනක්මක් කමක් නැහැ කියලා අපි සමාජගත වචන ඉලියපන්. අන්න ඒ දෙකට කියනවා කායික සහ වාචික මේ සමාජ පද්ධති දෙදෙනුම් කරන උල්ලංඝනය කරන කෙලෙස් වල කියනවා වීතික්‍රම කෙලෙස් කියලා. ඉන්නේ ලෙඩේට තමයි සීල ශික්ෂාව තියෙන්නේ. සීල ශික්ෂාවෙන් කරන්නේ අන්නේ කායික වාචික උල්ලංඝනයන් නතර කරනවා. සමහරව ආවෝදෙන් නතර කරනවා, සමහරව හික්මීමෙන් නතර කරනවා. ඉතින් මේ පිටසට මම ඒක පිළිබඳව කතා කරන්න යන්නේ පිළිගන්නවා. අපි සමාජ ජීවිතය වල සමාජ ජීවිතය කර කරන්නේ. ඒ නිසා කායික වැරදුනා නම් අපි ඒකට දඬුවම් ලබන්න ඕන නැත්නම් සමාව. වචනේ වැරදුනා නම් ඒක දඬුවම් ලබන්න ඕන සමාව ගන්න ඕනේ. ඒක ඉතින් භික්ෂු සංඝයාගේ නීතියට උත්තරයි. බුද්ධඝානීයට උත්තරයි. කොයි කමාන්ඩන්ට් එක වැළුවත් ඕක තමයි කියන්නේ. ඕක සත් මේ ශාසත දිට්ඨිය කියන සෑම ආගමකම තියෙනවා කායික වාචික හැසිරීමක් වගේ. ඒකෙන් අපි කපන්නේ විචිකම කෙරේ. එහෙම හික්මුණාට පස්සේ නමුත් අපිට තේරෙනවා ඒ කෙලෙස් ඇති කරන්න පුළුවන් විදිහේ ආශාවල් හිතට නැගෙනවා. හැබැයි තාම එයා එළියට ගන්නලා නැහැ. අර පළවෙනි කෙලෙස් යාතිය අනුන්ට පේනවා. සතෙක් මරනොත් අනුන්ට පේනවා. හොරකමක් කරනොත් අහු වෙනවා. කාමීච්ඡ ගන්නකොට දෙවන්නේ සම්බන්ධයි. බොරුවක් කියලාම කරන් දෙන්නේ කොහොමද? දෙවෙනි මට්ටමේ කෙලෙස් වලට දෙවන්නේක් අවශ්‍ය නැහැ. හැබැයි ඇතුලේ තේරෙනවා මට දැන් රාගයක් ඇවිල්ලා. මට දැන් ද්වේෂයක් ඇවිල්ලා. මට දැන් නිදිමතක් ඇවිල්ලා. මට දැන් සැකයක් ඇවිල්ලා. මගේ හිත දැන් ඇවිස්සලා කියන එක තේරෙනවා. හැබැයි තාම ඒක මේ ප්‍රකාශ වෙලා නැහැ. උල්ලංඝනය කරලා නැහැ. නීතිය කඩුල්ල පැනලා නැහැ. අන්න ඒ කෙලෙස් වලට කියනවා පරිඋත්තාන කියලා නැගිටලා තියෙනවා. හැබැයි වැලට බහලා නැහැ. ඇදෙන් නැගිටලා. පරිඋත්තාන කියන්නේ නැගිටපින්. හැබැයි තාම ක්‍රියාවට නැගලා මෙන්න මේ කෙලස් ටික තමයි භාවනා ජීවිතයේදී අදාළ. මේවට අපි කියනවා නීවරණ ධර්ම කියලා. මේවා නතර කරන බේතක අපි කියනවා සමත භාවනාව. සමත ධානයකට යනවා කියලා කියන්නේ తాවකාලිකව ඒ වේග පහ රබර් බෝලයක් අල්ල වතුරට තද කරගෙන ඉන්නවා වගේ තද කරගෙන ඉන්න පුළුවන්. ඒවට කියනවා පරිඋත්තාන කියලා කියලා ඒක සඳහා කරන ශික්ෂාවට කියනවා සමාධි ශික්ෂාව කියලා. මේ ටික ඇත්තටම හරවත්නගේ පහළ වෙන්නේ ඉස්සර ලෝකයේ දැනගෙන හිටියා. ධ්‍යාන පහල වෙන්න ඉස්සලා සීලයේ අගේ ආඩම්බර දැනගෙන හිටියා. සමාධි භාවනා කළා ධ්‍යාන ලැබු පැත්ත හිටියා. ඒ ඇත්ත හිතුවා මේ හිත ධ්‍යාන නැගිටට පස්සේ තාමත් අර ගති ජම්ම ගති මතුවෙනවා ඒ ටික දෙයයන් අතර බාර දෙනවා. ඒ ටික අපිට කරන්න බෑ මනුෂ්‍ය ජීවිතයට එහෙන් ගන්න බෑ මේක අපේ මනසත්වයේ ඉක්මනට වෙනවා. ඒ කියන්නේ ඒකට දෙයයන් අතර කෙනෙක් බලකේ will of the god. ඒක තමයි දෙයයන් අතරේ මන අපේ කියලා අත තිබෙන්නේ නැහැ. සර්වඥාන්සේ සීල ශික්ෂාව කියන සමාධියෙන් ගිහින් අෂ්ට සමාවත්ම ලබලා ආලාර කාලාම දාර පුත්‍රවලට ගිහිල්ලා උන්වහන්සේ කල්පනා කරන බැලුවා දැන් මේ කට්ටිය දෙන උපරිම තැනට මම ගියා නමුත් මගේ කෙලෙසෙන්න තියෙන ඉඩ තියෙනවා එහෙමනම් වැඩි ඉතින් අරගොල්ල කිව්වා ඔයාලම අපිට හම්බෙච්ච හොඳම දක්ෂ ගෝලයා එන්න මේ අපි දෙන්න බෙදාගෙන ශිෂ්‍ය ඇසුරු කරන මේ කරන්නේ කොහොමද බොහොම ස්තුතියි මට ඉගෙනවල තියෙනවා මම හොයන දේ මේක නෙවෙයි. මට තේරෙනවා රාම මේක කහටක් ඇතුලේ තියෙනවා කියලා. අන්න ඒකට තමයි උන්වහන්සේ කිං කුසල ගවේෂියෝ කිං සත්‍ය ගවේෂියෝ සිද්ධාර්ථ ථාවරෝ පිටත්තු. පිටත් වෙන්නේ ඔන්නේ අනුශේ කෙලස් පිළිබඳව ලේසිය දකලා. මොකක් හරි තව ඉවර නැහැ කියලා දැනනවා. ඒක මේ අනුශේ කෙලස් අර පරිවර්තන කෙලස් වලට යට තියෙන්නේ මේක භයානක දේ තමයි අනුශය කෙලෙස් අනුශය කෙලෙස් වශයෙන් දැක්කට අපි ඒක වැරද්දක් විදිහට අපිට අඳුරනවා. එයා ඉන්නේ වෙස්සලාවේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ලෝකේ තියෙන දරුණුම සංවිධාන මාෆියා වගේ සංවිධාන වල ප්‍රධානියා කවදාකවත් මොනම තාලකින්වත් ඩිරෙක්ටර් බෝඩ් එකටවත් පෙන්නන්නේ නැහැ. දන්නේ නැහැ. එයා ඉන්නේ නිතරම විශාල අධිකාරී ශක්තියකින් ඕනේ ඩිරෙක්ටර් බෝඩ් එකෙන් මරලා දාන්න යන්න පුළුවන්. හැබැයි පුදුලයි බේරිලා. ගෙවෙච්ච රෝඩයක් කවදාකවත් නරක වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ කුලියට ගත්ත මිනිස්සු. කුලියට ගත්ත මිනිස්සු තමයි ඔය ට්‍රක් පිටින් ඔක්කොම කරන්නේ. මැසනරි. ඒක පොලිසිය කොච්චර උත්සාහ කරත් අහුරුත් අහු වෙන්නේ කුලියට ගත්ත මේ මිස ඩිරෙක්ටර් රෝඩ එක අහු වෙන්නේ නැහැ. මුල් මේ කල්පිට අහු වෙන්නේ නැහැ. නිසා පොලිසිය මෝඩනම් කරන්නේ අර කුලියට ගත්ත මිනිස්සුන්ට ගහනවා, මරනවා, දඬුවම් කරනවා, කවදා සංවිධානයට බලපෑමක් කරන්නේ නැහැ. පොලිසිය මොකද කරන්නේ? මරන්නේත් නෑ, ගහන්නෙත් නෑ. කට උතර ගන්න පුළුවන්. හැබැයි ඌ ඇත්තටම ගන්නවා. කුලියට හය කරපු මිනිස්සුන් දිහා ගන්නවා. මේ 10 15 දින කරනකොට කොයි විදිහේ ඕඩර් එකක් දෙන්නේ කොහොමද ඉන්නේ කියලා ලේසිය අල්ලන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ කුලියට කාට ඔක්කොම අල්ලගත්තට පස්සේ තමයි ඩිරෙක්ටර්ස්ලා මොන වගේද වෙන්න පුළුවන් කියලා කන්ෆිගරේට් කරන්න පුළුවන්. ඒ ඇල්ලුවත් හරිම අමාරුයි. එතෙන්දී ඉතාලම අමාරුයි පොලිසියට. ඇල්ලුවත් ඇත්තටම මේක බෝඩ් එක දන්නේ නැහැ හරියටම ඕඩර් එක දෙන්නේ කවුද කියලා. සමහර විටක ඕඩර් එක දෙන්නේ ජනාධිපතිතුම වෙන්නේ කියලා. පොලිසිය සුපරින්ටෙන්ඩන්ට්ම වෙන්නේ කියලා. මාගේ සංවිධානය යන්නේ ඒකයි. එයා තමයි එළියට බහකට පස්සේ මේක නැති කරන්න ඕන කියලා අයිතිවාසිකම් දෙන සටන් කරා. එයාම තමයි වැත්තේ යන්නේ සමේ අනුශේ කෙලස් මෙච්චර ප්‍රතිරූපක ස්වරූපෙක පෙන්නේ. අපි දැක්කට අපි කියලා වැරද්දක් හිතුවේ. නමුත් ඒ බුරුම ස්වාමීන් වහන්සේ ওই ප්‍රශ්න විස්තර කරලා කියනවා යම් එකකට මුළු කණ්ඩායම ඇල්ලුවොත් කුලියට ගත්ත මිනිහයි, ඩිරෙක්ටර් බෝඩ් එකයි, එක්සිකියුටිව් බෝඩ් එකයි ප්‍රධාන ඔපිනියන් දෙන කෙනා නඩු විනිශ්චයේදී වැඩිම දඬුවම හම්බෙන්නේ ඔපිනියන් දෙන කෙනා. එයා තමයි මේන් කල්පිට කියන්නේ. නීතිය හැටියට. නමුත් අහුවෙන්නේ නැහැ. අන්න ඒ තෝර රහස් සංවිධානයක යට කෙනෙක් වගේ තමයි අවශ්‍ය තියෙන්නේ. දැක්කත් මම කියනවා පැහැදිලිවම කිසිම කෙනෙක් දැන් හොරෙක් වගේ කඩු එකක් දාගෙන අතේ ලේ දාන කිරිච්චක් පිටක් තියාගෙන ෆුල් ජෙන්ටල්මන් කෙනෙක් ඉන්නවා. බැලුව බැලමට සම්පූර්ණ අයිතිවාසිකම් පිටවද සටහන් කරන හොඳ පුරවැසියෙක් කියනවා. නමුත් යටින් වැඩ කරන්නේ නැහැ. නිසා මෙතන අපිට වංචනික ධර්ම කියන මාතෘකාවට කිට්ටු කරන්නේ. අපේ ඇතුලේ අපි තුළම ක්‍රියාත්මක වෙන වංචනික ධර්ම කවදාකවත් අපේ තර්කයට අහු වෙන්නේ නැහැ. පොතෙත් නැහැ. සදාචාර පද්ධතියෙත් නැහැ. සමාධියෙත් නැහැ. අන්නේ වංචනික ධර්ම දැක ගන්නවා කියන එක කෙලින් ගිහිල්ලා රණ්ඩු කරලා මරලා අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. බොහෝ කාලයක් නිරීක්ෂණය කරලා කරලා කරලා කරලා අල්ලන නිසා අනුශය කෙලස් කියලා කියන්නේ පරිඋත්ථාන කෙලස් ඇති කිරීමට අවශ්‍ය ප්‍රභාවය. ඒක ස්වභාවයෙන් පරිඋත්ථාන කෙලස් වල ලකුණු නැහැ. උදාහරණයක් කියනවනම් ලෞකිකණක් ඇති කරන ඇති කරන්න ගිනි පෙට්ටියකින් ගිනි කූර පත්තු කරලා විශාල වේචි වෙලිච්ච කලයකට තිබ්බොත් ඒ ඇති වෙන ගින්න රටකටවත් පාලනය කරගන්න බැරි ලැබු ගින්න බවටපත් වෙනවා. හැබැයි ඒක ගිනි කූරපත් කියලා කියන මට්ටමේදී නතර කරන්න ලේසි. ඒ නිසා ලැබු ගිනි අවස්ථාව ජාතික විශේෂණය. ඒක පරිඋත්තරන අවස්ථාව. ගිනි කූරපත් කියලා කියන අවස්ථාව තමයි අනුශය මේ ලැබු ගිනි අවස්ථාව වීතිකම අවස්ථාව. ගිනි කූරපත් කියලා කියන අවස්ථාව පරිඋත්තරන අවස්ථාව. ගිනි කුට්ටි හිසේ සහ ගිහිබෙට්ටි පැත්තසා ගිනිකූර හිසේ තියෙන ගින්නක් ඇති කිරීමේ ශක්තිය. ගැටෙනකන් එයා ගින්නක් නෙවෙයි. එයා සක් වේලා නෑ නේද? අනුශේ කෙලෙස් සම්මේ වගේ ගිනි ඇති කිරීමේ ශක්තියක් තියෙන එක ගැටුණොත් ගින්නක් වෙනවා. හැබැයි ගැටෙන්නේ ඉස්සෙල්ලා ගින්නට ලකුණක් නැහැ. අනුශේ කෙලෙස් අර ගිනි කූරේ තියෙන ගිනි ඇති කිරීමේ ශක්තිය වගේ. ඒක නෑ ඇත්තටම ගින්නක කරන හානිය පෙන්නත් නෑ උණුසුමක් පෙන්නන්නත් නෑ එයාට ගින්න ගැටි කරගන්න බෑ. කිංකුරු හිතට බෑ. එයා ගින්න කිංකුරු පෙට්ටිය පැත්තේ වැදුනොත් විතරයි ගින්නක් ඇති වෙන්නේ. එයා ගින්න පොළවේ වැදුනොත් ඉන්නෙත් නෑ. ඒ ගිනිකුරු හිස පෙට්ටිය පැත්තට පොල් ගුරක් ගහවට ගිනිපත් වෙන්නෙත් නෑ. ඒ දෙන්නට පවාදිනු ගින්න ගැටි කරන්න බෑ. හැබැයි දෙන්න හරියට ගත්තොත් ඇති වෙනකෝ ආකම. අන්නේ වගේ අනුශයක් මේක ඇතුලේ තියෙන්නේ. බැලූ බැලමක උණුසුම් ශක්තිය නෑ ගිනිකුරු හිසේ. ඉන්සන් තුන තියෙන වංචනික ස්වභාවයේ තනි මිනිහට අල්ලන්න බෑ. අනිවාර්යයෙන් මට තව කෙනෙක්ගේ තව කෙනෙක්ගේ කණ්ණාඩියේ මගේ පිළිඹු බලලා තමයි මයි ළඟ තියෙන අනුශය ඒ කියන්නේ වංචනික භාවයේ අල්ලන්න පුළුවන්. ඉතින් ඒක අපිට තනියම යන්න බෑ නේද? තව කෙනෙකුට කියන්න වෙනවා මම යම් විදිහකට මායා කරනවා නම් යම් විදිහකට චාටු වැඩ කරනවා යම් කිසි විදිහකට රැවටිලි කරනවා නම් මං කෙරේ තද අනුකම්පාවකින් මට ඒක පෙන්වලා දෙන්න මොකද අපිට පෙන්වන දේ අපි බාර ගන්න කැමති. අපේ ජීවිතේ මොකද ඇඟිලි ගහන්න දෙන්නේ? ඒක මගේ මානවයිකවාද තමයි මගේ පුදුලි දේවල් ඇඟිලි ගහන්න එපා කියලා අපි වෙන රිසර්වේෂන් එකක් තියනවා. ඔනේ රිසර්වේෂන් එකේ තමයි අනිශ්චිත කියන්නේ. ඒක ෆුල්ලි ඕපන් යනවා. සම්පූර්ණ ඕපන් කන්සෙන්ඩ් ඕනේ කියන්නේ කතා කරලා දැක්කොත්, ඇහුවොත්, කට හිතුනොත් මට හොඳ වෙලාව බල කියලා දෙන්නේ කියලා පවරගෙන යන්න ඕනේ. අනේ ඒ ගැම්ම ඇතිකරනද මන මානවය තුළ විශ්වාසයක් ඇති කරගන්නයි හරුවත් නැසී චාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිළිවේ කෙනෙකුට ගිහිලා කිව්වොත් නොසලී බුදුහාමුදුර විශ්වාස කරයි වචන දෙකක් නැහැ ඒ සඳහා උන්වහන්සේ මිනිස්සු ඉදිරියට යන්න පුළුවන් කැතතෙන් හොඳටම සේරම අත්දක්කා පාරමිතා පුරන කාය. ඒකලයි ලක මහණි කුබ්බියන් නිසිතේ ධම්මේසු චක්කුමුද බාදි ඥානමුද බාදි පඤ්ඤාවුද බාදි විද්‍යාවුද බාදි ආලෝකෝද බාදි. මහණි පෙර නොඇසී නොවිරු ධර්මයකට මට ඇහැ උපන්නා මට ආලෝකය උපන්නා මට ධානමනාල පහළ වුණා කියලා ඒකල ප්‍රකාශ කරලා කිව්වා මේ ප්‍රකාශ කරන්න පුළුවන් දෙවියෙක් මාරෙක් බ්‍රහ්මෙක් සමෙක් මං කවදාකවත් දකින්නේ ඉතින් ඒ ගැම්මේ තමයි අපි මේ යන්නේ පුණාංශිකේ විශ්වාසයෙන් තමයි අපි මේ යන්නේ අනුශේ කෙලස් බුදුහාමුදුර කියලා දුන්නට අපිට තේරෙන්නේ නැහැ දැක්කට අපිට නැහැ ඒකට යන්න තියෙන කෙනා ගාන ඊටකම කියලා ගන්න හොඳ විචාර දත්තයක් අරගෙන පරිඋත්ථාන කෙලස් වල කියලා විචාර දත්තයක් අරගෙන ගැම්ම අරගෙන යන්න ඕනේ ඒකට. ඒ අනුශේ කෙලස් වලට තියෙන ආසව ඉස්සර කරලා දෙන්නේ නිකන් මන්දි කියන වගේ මන්දි ආසය ගැන කතා කරනකොට තමයි ඇල්කොහොල් ගැන තමයි කතා කරන්නේ. ඕනම ඇල්කොහොල් જાතියක් පෙරන්න ඊස්ට් මන්දි ගන්න ඕනේ. ඒ සාමාන්‍ය අපේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධ තමයි රා. සහවලට මන්දි දැම්මට පස්සේ ඒක පැහැෙනවා. ඊට පස්සේ ඒ රා කාලේ කොච්චර හේතුවක් කොච්චර වේලුවත් ආයෙත් කෙලින්ද ගාපු ගමන් ඒ මණ්ඩි ඒ මේ ආශ්‍රව කියලා කියන්නේ ආයුර්වේදයේ ආශ්‍රව කියලා කියන්නේ කරපු දේවල් වල තමයි ආශ්‍රව කියලා කියන්නේ පෙළූ බර්මද මැටි ගාලක් විතරයි තියෙන්නේ. නමුත් ඒක ඇතුලේ බීජ තියෙනවා. ඒකට වැටුණොත් තීජ්ජ පරිලාභය දෙහි නැති කරනවා. දෙහි නැති කරනකම් ඒක ඇතුලේ ඒ බීජ තියෙනවා කියලා අහන්නත් බෑ මොන විදිහින් නැති කරන්නත් බෑ. අද අපේ හිතේ තියෙනවා ජම්ම ගති වගේක් කොච්චර හොඳ දෙයක් දැම්මත් ඒක අවුල් කරගෙන ජහලාවක්පත්පත් කරන බීජ මණ්ඩි ඒ මණ්ඩි වල තමයි ආසව කියන්නේ. ඇත්තටම අවිද්‍යාවට අවිද්‍යාව පටිච්චසමුප්පාද මුලයක වුණාට ඊට අවිද්‍යාවට හේතු වෙන්නේ ආසව තමයි ඒවට අපි කියන්නේ ගති කියලා. අපි ළඟ තියෙන ආසාවල් වගේ අපේ රුචිකත්වය කියලා දෙයක් ලයිකින් සන් ඩිස්ලයිකින් කියලා දෙයක් අපි ඒකත් අතට මෙච්චර මේ රණ්ඩු කරන්නේ. ඔන්න ඔය තුල තමයි ආසාව රැඳෙන්නේ. මේ ආසාව ආසාව රැඳෙලා තියෙන්නේ මගේ රුචිකත්වය මත. මම කැමති මේකට කියලා කියනවත් එකම තව දෙයක් ප්‍රතික්ෂේප කරනවත් ඒක බාර ගන්නත් හේතු වෙන්නේ ගිනාපු ජන්ම ගති. ඒක සම්පූර්ණ සුද්ධ වෙනකන් අනුශය අයින් කරන්න අමාරු නිසා ආශය අනුශය දෙක මේ රයිගමේ ගම්පලයි වගේ එකිනෙකාට එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙනවා. ඉතින් මේ මම උත්සාහ කරේ මේ වචන වලට දාලා කියන්න පුළුවන් හරියන්නේ මොකද භාවනාවේදී අවබෝධ වෙනකොට හෝ අත්දකින්නකොට ඔය ලකුණු මොකක්ද දකින්න හම් වෙන්නේ අමුතු ක්‍රම වලට තමයි තියෙන්නේ. මම හා මම වෙමි. අස්මිමානී. ඉන්කොට පැහැදිලි කර දෙන්න. මේ මේ ඔය කිව්වට ඔය හිතන තරම් ඔය වචන වලින් ඔය බ්ලැක් ඇන්ඩ් වයිට් උත්තර දෙන්න බෑ මම හා මම වෙමි කියලා. මේ ergo cogito sum කියන එක තමයි ඔය කාන් කියන එක නගන්නේ මම හිතනවා ඒ නිසා මම වෙනවා මම හිතෙනි මට හිතන්න පුළුවන් ඒ කියන්නේ මම කියනවා ඒක තමයි එයා ඉස්සල්ලාම අදුම කරුවේ ඒක තමයි වෙස්ටර්න් ෆිලොසොෆි පටන් අරගත්තේ ඒ මම හිතනවනම් මම ඉන්නවා ඒ කියන්නේ හුස්ම ගැනීමක් මම නෙවෙයි කයක් මම නෙවෙයි හිතන්න පුළුවන් කම ඒක නිසා මම කියලා ගන්න ඒ අර වැරදි ආකෘති එක ඒක පෝෂණය කරන්න අපි ගන්න උත්සාහය මම වෙමි කියලා ගන්න එක ඒක ඒකම ඡායාවක් වගේ පෝෂණය එකිනෙකාට උදව් කර ගැනීම තමයි මේක වෙන්නේ. ඒ නිසා මම වෙමි කියන එක දැනගත්තට මම නැති කරන්න බෑ. මම නැති කරාට මම වෙමි කියන එක නැති කරන්න බෑ. මේ දෙන්න එකිනෙකට උදව් කරගෙන යනවා නැති වෙනවා නම් දෙන්න මේක කර නැති වෙනවා. මමයක් නැති වෙන්න ඕනේ මේ ඉන්න මමගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන මම වෙමි කියන එක දෙකේ එකටම තමයි නැති මේ දෙන්න එකින් කාට කියන්නේ ගහයි පොත්තයි වගේ පොරුවයි හබලයි වගේ දෙන්න එකට බැඳිලා තමයි ජීවත් වෙන්නේ. සා මූල ධර්මානුකූලව වෙන් කරනවා කියන එක හරි අමාරුයි මේ නිදර්ශන මාර්ගයෙන් හෝ අල්ලන්න හරි බොහොම ග්‍රේ ඒරියා එකක්. ඉච්චර කලිසුදු වෙනසකට දාලා පෙන්නන්න අමාරුයි. මම වෙන කියන එක හොඳට තේරෙනවා අපිට කියන්නේ ගියාම මම කතා කරන වචනවල ඔබ දැනගන්නේ මම මම ඉන්නකම් ඔබ දෙන්න දෙන්න දෙන්න ගන්නවා කියන හුවා දක්කන්නේ මේ මම ආරක්ෂල ඉස්සරහ ඌව කරන්නේ. හරි මොන්තල කියන්නේ. ඒ ආරක්ෂල තමයි මම වෙන්නේ. මං ඉස්සරහ ඌව ඕන කෙනෙක් එක්ක කරපහම මයිත් එක කරන්නේ. කියලා කියනකොටම තේරෙනවා කොච්චර ගොච්ච දාන මත්තොන්ට පැහැිනවා. අහගෙන ඉන්නකොටම තේරෙනවා උත්සනවා ඒ මම ආයේ මේක කියනවා කියන විතර නම් ඔබ දැනගන්න. මම එහෙමයි කියලා ඇත්තටම වාදයකට කවදාකවත් යන්න බෑ. අස්පිමානේ නැතුව. කාද ගහපා දෙන එකක් ඔප්පු කර දීම කවමදාකවත් කරන්න බෑ මේ මම වෙමි කියන මේ මෝඩකම නැතුව. ඉතින් වරුවතනාදී කිව්ව උන්වහන්සේගේ ධර්මයේ අටක් අවතරයි තර්කයකට යොමු කරන්නේ. තර්කයට යොමු කරනකොටම පරාදයි. තර්කයේ දිනුවත් නැතත් අපි ඔප්පු කරන්නේ මම වෙමි කියන සංකල්පය. ඒකට යා යෝගාවචරයක් වෙන්න බෑ බෞද්ධෙක් වෙන්න බෑ මොකද බෞද්ධෙක් නම් මම මම නෑ කියන එකනේ අනාත්මනේ පෙන්වන්නේ මම වෙමි කියනකොටම සමහර ප්‍රශ්න වර්ගයක් තියෙනවා ඒ ප්‍රශ්න නැගෙන්නෙම මම කියන සංගානේ ප්‍රශ්න අහනකොටම හරියට නඳ කරනවා ඒ ප්‍රශ්නවත් ගන්නවා මොකද අරගෙන උත්සාහ කරාට පදනම වැරදි ප්‍රශ්න නැගින පදනම වැරදි ඒවා අර්ථ අභ්‍යාගත ප්‍රශ්න කියලා පැත්තකට දාලා තියෙනවා ඒ වන්තන් ෆිලොසොෆිකල් ෆිලොසොෆි දර්ශනයේ දර්ශනය සඳහා වෙන ප්‍රශ්න. ඒ පුදුලෙන් නිවන් දකින්න ඔක්කත් හික්මීමක් සඳහා නෙවෙයි මේ කරන්නේ. නිකන් ප්‍රශ්න සඳහා ප්‍රශ්න නගන එකක් වගේ. ඒක නිසා ඒ වගේ දේවල් මේ ඍජු උත්තර දීමෙන් සර්වඥාන්සේ වැළකීලා තියෙනවා. ප්‍රශ්න නැත්නම් ඒ දවසේ වැඩ කටයුතු නිම කරමු කියලා ස්වාමීනාට ආරාධනා කරනවා මම ගුරු විදිහින්ම පංචේ වාදම් කළා දෙවියන් දෙවියන් කටයුතු කරනවා. අතරම කවුරුත් කැමැත්තෙන් ඉන්නවද දිගටම රාත්‍රීත් උපෝසත අට්ටංග කියලා සමාදන් වෙන්නේ නැත්නම් මෙතන පංචිල් අරගෙන සමාප්ත කරනවා. උපෝසත අට්ටංග කියලා ඉන්න කැමැති නම් පංචිල් සමාදන් වෙන්න එපා. එහෙම නැත්නම් මේ පස්සේ සමාදම් කරලා ඒ වගේම තේනොතෙන් නැත්තම් තින්ත විනීම කටයුතු කරගෙන ඉඳගෙන මම ස්වාමීන් වහන්සේට ආවද